අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පාදන පින්වත්නි අපි ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අවස්ථාවක් සිළුම දිනාය ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ <clears throat> යෝපිසෝ භික්ඛු සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්කේම අපත්තේමානෝ විහෙරති සෝපි දේවං දේවතෝ අபிජානාති දේවං දේවතෝ අභිඤ්ඤාය දේවං මාමඤ්ඤි දේවා මඤ්ඤි දේපතෝ මාමඤ්ඤි දේවං මේති මාමඤ්ඤි තං කිස්ස හේතු පරිඤ්ඤයං තස්සාති වදාමි තීති කෞරුණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතිනිදා දවසේ නිසරණ වනේ ධර්ම දේශනාවක් සඳහා අපි එකතු වෙන්න චාරිත්‍රාක් තියෙනවා. අද ඒ අනුව ඉදිරිපත් වෙච්ච බ්‍රහස්පතිනිදා දවසක් ඉතින් ඒ දේශනාව සඳහා අපි සරුවඥන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න ඉච්ච සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන අපේ ශක්ති ප්‍රමාණය ඒක අනුව විග්‍රහයක් විවරණයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ වකවානුවේ සබ්බදම මූලපරියාය සූත්‍රය කියලා නැත්නම් කෙටියෙන් සඳහන් කරනවා නම් මූලපරියාය සූත්‍රය කියලා සඳහන් වෙන මේ සූත්‍රය ඉදිරියෙන් තියාගෙන තියෙනවා. ඉතින් මේ මූලපරියාය සූත්‍රයේ වට හතරක් තියෙනවා. මුලින්ම සඳහන් වෙනවා අසුතවත් පෘතග්ජනයා පිළිබඳව නැත්නම් අන්ධ පෘතග්ජනයා පිළිබඳව ඊට පස්සේ වටය වාටිය සේක පුද්ගලයා එහෙම නැත්නම් අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේම අපත්තේමානෝ කියන විදිහට තාම අවසාන අරහත්ත්වයටපත් වෙලා නැහැ. ඒක බලාපොරොත්තු වෙන්නා වූ කෙනෙක් වශයෙන් සේක කියන නමින් සඳහන් වෙනවා. තුන්වෙනි වටය නැත්නම් තුන්වෙනි වාටියට වැටෙන්නේ අනුත්තර යෝගක්ෂේමේ බලාපොරොත්තු වෙච්ච දේ සාක්ෂාත් කරගත්ත මහරහතන් වහන්සේ නම. නැත්නම් අරහත්ත්වයටපත් වෙච්ච උතුමෙක්. ඊට පස්සේ හතරවෙනි වටයක් බුදුරජාණන් වහන්සේ මේ මාතෘකාව සම්පූර්ණ කිරීම වශයෙන් සඳහන් කරනවා. මේ ඔක්කොම දේශනා කරන්නා වූ සරුවචන් වහන්සේගේ පැත්තෙන්. එතකොට මේ විදිහට එක එක නාමේ ආධ්‍යාත්මය දිනු කරගෙන යන ගමනේ මේ කට්ටායන් හතරේ එක එකනා කොහොමද මේ කාරණා දිහා බලන්නේ? එහෙම බලන කාරණා 24ක් මේකේ තියෙනවා. මාත්‍රිකා පුංචි පුංචි මාත්‍රිකා 24ක් අන්ධ පුතක්ඥය බලන්නේ කොහොමද? සීක පුද්ගලයා බලාපොරොත්තු කොහොමද නැත්නම් අරහත්ත්වේ දක්වා ඉන්න අනෙකුත් මාර්ගඵලලාභී උත්මෙන්නාස බලන්නේ කොහොමද? අරහත්ත්වේ ලැබුවට පස්සේ බලන්නේ කොහොමද? ਸਰවඥාන්සේ බලන්නේ කොහොමද? එතකොට මේ 24 අණුව අපි එක එක චරිතවලට එකක් හරි දැනවෙන්න ඉඩ තියෙනවා ඇඟවෙන්න ඉඩ තියෙනවා. ඒ දැනවීම ඇඟවීම අණුව Tamanටම දැනගන්න පුළුවන් වෙයි. ඒ Taman ඒ ඉදිරිපත් කරගත්ත කාරණාව වර එක අපි තාමත් අන්ධ පෘථග්ජනයෙක් විතරෙන් බලලා අනාගෙන පටලවාගෙන ගාගෙන ප්‍රශ්න ඇති කරගන්න. සමහර වෙලාවට අපි ඒ තරම මොඩ නැහැ. ටිකක් ඒක තේරුම් අරගෙන සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙක් වගේ මගට යනකොට තේරෙන කොච්චර නීති තර්ක මොනවා තිබ්බත් මේකෙන් ගැලවෙන එකයි හොඳම වැඩි. එහෙම නැත්නම් මේකෙන් හිත මෑත් කරගන්න එකයි හොඳම වැඩි. හිත කරදර නොගන්න එකයි හොඳම වැඩි කියලා ගැලවෙන ක්‍රමයකුත් තියෙනවා. සමහර වෙලාවට අපි ප්‍රශ්න එනකොට මේක දැනගෙන ගැලවිලා සතුට වෙන වෙලාවක් එනවා. අනේ මේ මට්ටමට ගිහිල්ලා මං අනාගන ගාගෙන අවස්ථාවක් තියෙනවා මගදි ගැලවිච්ච අවස්ථාවක් තියෙනවා දැන් ඔන්න ප්‍රශ්න එනකොටම ඈතින්ම මග ඇරලා යනවා හරිට පිස්සු බල්ලෙක් ඉස්සරහට එනකොට මග අරිනවා වගේ පිස්සු අස්සෙක් එළියට එනකොට මග අරිනවා වගේ කටුකොලක් මග අරිනවා වගේ විස සර්පෙක් මග අරිනවා වගේ මග ඇරලා අය මේ සර්පයා හදන්න ඕනේ පිස්සු බල්ලට පිස්සු නතර කරන්න ඕනේ එහෙම කතාවක් නැහැ ඊට පස්සේ සමහරලාට තේරෙනවා මේ විදිහට ප්‍රශ්න බේරුම් ගන්න පුළුවන් තියෙන්නේ අපේ දරුවෝ අපේ ශිෂ්‍යයෝ අපිත් එක්ක වැඩ කරන අනික් අය වැඩි හිටියෝ අනා ගන්න හැටි. මේක දන්නේ නැති කමට. ඉතින් එතකොට මේක කියලා දෙන්නත් හිතනවා. නමුත් දන්නවා කියලා දෙන්න ගිය ගමන් Taman ජනප්‍රිය පුද්ගලෙක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනේ වහා ප්‍රතික්‍රියා කිරීම. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා. ඒකට මං සුදුස්සෙක් නෙවෙයි. හැබැයි තේරෙනවා. මේ විදුලිය තියෙනවා මේ විශ්වාස ගන්න හදනවා. මේ මේ විවෘත මේ ගින්නක් තියෙන පොඩි එක අත දාන්න හදනවා. නැත්නම් සර්පෙක් ඉන්නවා දැනතු අත දාන. ඉතින් ඒ වෙලාවට මම මොකද්ද කරන්න ඕනේ? අනිවාර්යයෙන් මේකට බහැලා කර්තව්‍යත් කරන්නවද කෙරුවට මං කෙරේ ඒ කෙනා විශ්වාසයක් දෙන්න නැහැ තාම. ඉතින් එයා හිතන්නේ මේ මට මට සර්පෙක් ආවම උඹට ඇති වැඩේ මොකක්ද? මට කරන්ට් එක ගත්තා උඹට ඇති වැඩේ මොකක්ද? මං පුච්ච ගත්තා උඹට ඇති වැඩේ මොකක්ද? දන්න එක තමයි ලෝකයා අපෙන් නිතරම අහන්නේ. අන්නේ වෙලාවට මේක මේ දන්න කියන දේ නැත්නම් තහවුරු කරගත්ත දේ කොහොමද අපි තව කෙනෙකුට මේක sannivedanaya කරන්න කියන එක. ඒ අතින් නම් හරියි හරිම දුර්වලයි. sannivedana ගන්න මාතෘකාවක් තියෙනවා අපිට. හැබැයි sannivedana ක්‍රමය අපි දන්නේ ඒ සඳහා අපි තාම විශ්වාසය දිනාගෙන නැහැ. ඒතිෙදි අපි පටවගත්ත, පණවගත්ත අනුකම්පාවකින් මේක කරන්න ගිහිල්ලා අර බල්ලා ඉඳද්දි බූරුව කෑ ගහන්න ගිහිල්ලා ගොවියගෙන් ගුටි කාපු කතාව තමයි කියන්නේ. එතකොට තේනවා මේක දැනගෙන තමන් බේරිලා තව කෙනෙකුට මේක කියලා දෙනවයි කියන එක සම්පූර්ණ වෙනස් මාතෘකාවක්. ඒක තමයි සරුවචනංශේ මේ ලෝකේ ශාසනය සඳහා අනිවිදේ සඳහා ඒ සියල්ල දැනගෙන තමන් බේරිලා තව කෙනෙකුට කියලා දෙන්න තරම් දක්ෂ කෙනෙකුට විතරයි කිව්වේ චරද වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතා සුඛාය දේව මනුස්සාය චාරිකාය හැසිරියන් බොහෝ දිනාගේ හිතසුව පිණිස අත්තාය හිතාය සුඛාය අර්ථේ පිණිස හිත විස සුඛ විස තමන් තමන්ගේ අර්ථේ හිතසුව පිණිස දේව මනුෂ්‍යයන් පිළිවෙල. ඉතින් ඒක කියනකොට ඔන්න රහතන් වහන්සේ කතාවක් කියවෙනවා. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ මේ ශාසනය පිහිටවනකොට ආදිකතුරු වහන්සේ විදිහට උන්වහන්සේ වැඩ කරපු හැටි. උන්වහන්සේ මේ කාරණා දිහා දැනුත් බලනවා. අර මොනවත් දන්නේ නැති අන්ධ පුත්තජන විතරත් බලනවා. ඒක වැහිලා කියලා හුඟ දෙනෙක් හිතන්නේ සරුංජතාඥානි කියන්නේ මොකක්වත් වැහිල්ලක් නෙමෙයි ඇරිල්ලක්. උන්වහන්සේට පුළුවන් අන්ධ පුත්තජන බලන විදිහට බලන්න. නැත්නම් කොහොමද අන්ධ පුත්තජනට බණ කියන්නේ? ඊට පස්සේ උන්වහන්සේට බලන්න පුළුවන් එක ගා ගන්න කෙනාගේ පැත්තෙම. මෙයක් මගක් කරනවා ගා ගන්නවා හෙටත් ඒ මගේ යනවා ආයෙ ගා ගන්නවා. ඒ අතරත් මොකද්ද මේ මනුස්සයා විඳ ගන්නවා යාරත් ඕනනම් බණ ටිකක් කියන්න පුළුවන්. එහෙනම් මේක ගා ගන්න නැතුව බේරෙන හැටි පිළිබඳව බුදුරජාණන්සේ රහතන් වහන්සේට වැඩිය මොකද්ද ඥානයක් තියෙනවා. ඊට පස්සේ මේ ඔක්කොගේම ආධිකත්ව වෙනකොට මේ සම්බන්ධ වෙනුත් ඔය කියන කාරණා 24 දී සර්වඥතා ඥානෙ වෙනම නැගී හිටිනවා. කැපිපේනවා. ඉතින් මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ ධර්මයන් පිළිබඳ විවිධ පරියායන් මේ දේශනා කරනකොට ਸਰවචනාංශයේ මේ ඉදිරිපත් කරගන්න කාරණා වලින් ඉස්සල්ලාම බණ පටන් ගන්න ක්‍රමය. එහෙම නැත්නම් මේ මුලපුරණ ක්‍රමේ තමයි මේ ඉස්සල්ලාම පෘථිවි ධාතුවෙන් පටන් ගන්න පාඨවි. මේ ඉදමට බුදල් වලට රට රාජ්‍ය වලට මිනිස්සු දක්වන ආකල්පේ. ඉතින් ඒක ਸਰවචනාංශයේ පෙන්නනවා මිනිස්සු මේ ඉඩම් අල්ලනවා රාජ්‍ය අල්ලනවා දේශ සීමා අරගල හදා ගන්නවා ඒකට ජාතිවාදී වලින් මැරෙනවා නමුත් මේ පටවි කියලා කියන්නේ තද ගතියට පටවි කියලා කියන්නේ මෙලෙක් ගතියට පටවි කියන්නේ කර්කශ ගතියට පටවි කියලා තියෙන තද මෙලෙක් සුමුදු ගොරෝසු බර හැල්ලු කියන ගති ටිකට මිසක්කා මේ මහ පොළොවට නෙවෙයි මහ පොළොවෙන් තමයි නියෝජනය වෙන්නේ මහ පොළොවේකේ නිදර්ශනයක් විතරයි දර්ශකයක් විතරයි ආදර්ශයක් විතරයි. ඒ නිසා මේ පාඨවි කියලා මිනිස්සු මොකද්ද අල්ලගෙන ඉන්නේ? ඒ අල්ල ගැනීම නිසා මේ මිනිස්සු ගෙයි ගෙම්බෝ වෙන හැටි, ගෙවලියෝ වෙන හැටි, එහෙම නැත්නම් මේ භූමාටුවරු දෙවෙනේ නැහැටි මේ ඉඩමට බැඳිලා. ඉතින් මේක සරුවචනanse කියලා දෙන්න පුළුවන්. මේ කියලා දෙන්නේ ඉඩම් බූදල් ඉඩම් නඩු කියන මිනිස්සුන්ට. ඒකෙත් තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ ආපෝ තේජෝ වායෝ මේ වතුරට රණ්ඩු කරන්න හැටි, ගින්නට රණ්ඩු කරන්න හැටි, වාතයට රණ්ඩු කරන්න හැටි මිනිස්සු ඒ අනුව ප්‍රශ්න හදාගන්න හැටි මෙන්න මේ ටික අපි පසුගිය සුමාන කීපේ සාකච්ඡා කරා. පෘථග්ජනය කොහොමද කරන්නේ? මේක පිළිබඳව පටවි පටවි වශයෙන්. පටවිල තියෙන භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති ටික තේරුම් ගන්න මේ ඉඳගෙන ඉනකොට පස්සබිම ඇනලා තියෙන හැටියෙන් තේරුම් ගන්න උත්සාහ කරන එක නට කියන්න පුළුවන්. අච්චරම අන්ධ පෘථග්ජනයක් නෙවෙයි මේ තමයි පටවි. ඒ පටවි තියලා තියෙන ඉඳගෙන ඉන්න බිමේ නෙවෙයි. තමන්ගේ ශරීරයේ ඇටවලක් තියෙනවා. ওই දෙක හැප්පෙනකොට විතරයි මේක තේරෙන්නේ. හිටගෙන ඉන්නකොට තේරෙන තැන නෙවෙයි, ඇවිදිනකොට තේරෙන්නේ. නිදාගෙන ඉන්නකොට තේරෙන්නේ මේ පටවි ධාතුවේ විවිධ ස්වභාව. ආන්නේ විදිහට බලනකොට ඒක ඥානයක් තාම පත්වෙච්ච නැති අනුත්තර යෝගක්ෂේමයට උදව් වෙන විදිහට මෙතෙක්කල් ඉඩම් බෝදල් නඩු කීපෙක් නම් මේ පටවි ධාතුවේ තියෙන තද්ද ලක්ෂණය, පටවි ධාතුවේ තියෙන කර්කශ ලක්ෂණය තේරුම් ගන්න උත්සාහ කරනවනේ සම්පූර්ණ නිකන් ඇඳුම් ගලවලා බැලුවා වගේ මේකේ භාව ස්වභාව ලකුණු දැනගන්න පුළුවන්. ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ මේ හතරෙම තියෙනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන තියෙනවා ප්‍රකාශිත සහ අප්‍රකාශිත කියලා මොනවර දෙකක්. ප්‍රකාශිත දේ තමයි දැනෙන ඇඟෙන ඉඳුරන් දැනෙන දේ. ඒක තියෙන්නේ එව්ව නොදැනෙන නොඇඟෙන අප්‍රසිද්ධ අප්‍රකාශිත පැත්තක් එක්ක. ඒ අප්‍රකාශිත පැත්තට සාපේක්ෂව තමයි ප්‍රකාශිත පැත්ත පේන්නේ. ඒක හරියට කියනවා නම් අයිස් කැල්ලක් වතුර දාපුවාම ඒ වතුරෙන් උඩට ආපු කොටස ප්‍රකාශයි. වතුරෙන් යට කොටස අප්‍රකාශිතයි. යට කොටසේ තියෙන උඩුකුර තරපම නිසා තමයි අර උඩු උඩට ඇවිල්ලා තියෙන කොටස පේන්නේ. නමුත් අපේ ඉඳුරන් සමහරලාට දකින්නේ උඩින් ආපු කොටස විතරයි. ඒකලා අපි අයිස් කුට්ටිය දැක්කයි කියලා අපි කියනවා. ඇත්ත. නමුත් අයිස් කුට්ටියෙන් 90%ක්ම තියෙන වතුරෙන් යට. ඒ නිසා අපි අයිස් ඇත්තට දැකලාද මේ අයිතිවාසිකම කතා කරන්නේ. අයිස් වල තියෙන අප්‍රකාශිත කොටසක්. අයිස් කුට්ටියක වතුර පාවින. මෙන්න මේක දැක ගන්න ඕනේ. දකින්න කොටයි තේන්නේ වතුර අයිස් කියන එක වතුරට වැඩිය හැල්ලු දෙයක්. ඒ හැල්ලු භාවයේ කොච්චරද කියනවනම් 10න් 9ක් වතුර යට 10න් එකක් උඩට එනවා. ඒක විතරයි දැකලා තියෙන්නේ. ආන්නේ නිසා මම ඉතුරු ටිකක් දැනගන්න ඕනේ කියන්ට නම් මේ පටවියාපෝ තේජෝ වායෝ වල අපේ ඉඳුරංගේ හරහා දැක ගන්න බැටි අප්‍රකාශිත தත්ත්වයක් තියෙනවා. අන්න මේ අප්‍රකාශිත தත්ත්වේ සහ ප්‍රකාශිත தත්ත්වේ කියන දෙක භූත අභූත කියන වචන දෙකෙන් සඳහන් වෙලා තියෙනවා. මේ ධාතුන්ගේ භූත කොටසක් තියෙනවා අභූත කොටසක් තියෙනවා. මේ අභූත කොටස ගූත ගූඩ গুপ্ত පැත්තකට පෙන්නන්නේ. ඒක සයන්ටිෆික් නෑ මිස්ටික් කියලා කියනවා. මෙන්න මේ මේ අද්භූත කොටස දන්න භූත කොටස හරහා ඇතුළට බැහිම තමයි ආගම කියලා කියන්නේ. එහෙම නැත්නම් ආධ්‍යාත්මය කියලා කියන්නේ. දන්න කොටස ගැන කතා කරන එක භෞතික විද්‍යාව කියලා කියනවා. රසායන විද්‍යාව කියලා කියනවා. ජීව විද්‍යාව කියලා කියනවා. ඒක මේ හැප්පෙන මනින කිරණ දේවල්. ඒවා තමයි පට ව්‍යාපෘතිය කියන්නේ. ඒවා ඔක්කොම මේ ප්‍රකාශිත ගුණයට කියනවා භූත ගුණය කියලා. පේන හැටි. හොල්මන් කියලා කියන්නේ අපි. ඔය හොල්මන පේන වෙලාව විතරයි දන්නේ. හොල්මන හුඟක් වෙලා පේන්නේ පේන්නේ නැතුව. ඒ නිසා හොල්මනට භූතයයි කියලා කියනවා. ඇත්තටම භූතයයි කියලා කියන්නේ පේන කොටස. අද්භූත කියලා කියනවා භූතත්වයට පත් වෙලා නැහැ කියලා කියන බබා හම්බෙලා නැහැ තාම. බබා බොක්කේ. වතුනට පස්සේ ඔන්න බබා අම්මගෙන් වෙන් වෙනවා. බොකේ ඉනකොට අම්මයි බබා දෙකම එකයි. එතකොට බබෙක් නෑ අම්මා විතරයි ඉන්නේ. ආන්නේ වගේ මේ වස්තුන්ගේ අප්‍රකාශිත තත්ත්වයක් තියෙන එක ගේන්න අපි භූත කියන කොටස ගන්නවා. ඒක අපි ගිය සුමානේ කතා කරමු. භූත කියනකොටම තේරෙනවා මේ පටවි ධාතුව තියෙන අද්භූත පැත්තක්. ආපෝ ධාතුව තියෙන අද්භූත පැත්තක්. වායෝ තේජෝ. ඒක දැනගන්නකොට හීන දඩි දාන. ඒක දැනගන්නකොට බුදුමාකාර බයක් ඇති වෙනවා. අපි මෙතෙක් කල මේ පට වියාපෝ තේජෝ ආයි කියලා දැනගෙන හිටියේ මොනවද? ඒකේ නොපෙනෙන අප්‍රකාශිත විශාල කොටසක් තියෙනවා. ඒ අප්‍රකාශිත කොටස 96කටත් වැඩිය වැඩි කියලා කියනවා. ප්‍රකාශිත කොටස 104කටත් වැඩිය අඩුයි. ඒකේ තමයි අපි මේ රණ්ඩු සරුවල් කරන්නේ. ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්නේ. ආන ඒ ටික යනකොට මේ පට වියාපෝ තේජෝ වායෝ භූත කියන කොටස් සම්පූර්ණ. ඒකට පහක් ලං වශයෙන් කියනවා නම් පහක් අපි ඊගේ සුපණේනට පටන් ගත්තා. ඉතින් අද අර ගන්නවා ඊට පස්සේ බුදුරජාණන්සේ පෙන්වන අතර මේ දේව කියන සංකල්පයක් තියෙනවා. ඒ දේව සංකල්පයේ සමහරකට මුළු ජීවිතේම දේව භක්තිකයි. උදේටත් දෙයියෝ, දවල්ටත් දෙයියෝ, හැන්දෑටත් දෙයියෝ. තව සමහරක් මේ මේ ඒ ඒ හුඟක් වෙලාට එහෙම දේව භක්තියට යන්නේ තනිකර බයට එහෙම නැත්නම් Taman හීනයි කියලා හිතන කෙනා තමයි. ඒතොර දෙයියෝ උඩ මම යට දෙයියා දෙයියෝ දෙයියෝ උඩයි උඩයි අපි බිමයි කියලා තමයි අපි කියන්නේ. නමුත් බුදුරජාණන්සේ පහරන්නේ දෙයියන්ට දේවත්වයෙන් වන්දනා කරන්න නෙවෙයි උඹත් දෙවියෙක් කියලා පෙන්වන්න. උඹටත් සීලයක් සමාදන් කළා සමාධි ප්‍රඥා කඩනවා උඹ දේවත්වයට යනවා මෙලව ඉඳද්දී. ඒ නිසා මේ දේවත්වය කියන එක උසස් තමයි ඒ දේව සංකල්පේ හැටියෙන් නමුත් බුදු කෙනෙක් පහළ වෙන්නේ දෙයයන්ට උපදින කොටත් උසස් ඉන්න කොටත් උසස් මැරෙන කොටත් උසස් වෙන්න නෙවෙයි. උඹටත් ඒ දේව භාවයේ දේවත්වය කියන එක අවබෝධ කරගන්න පුළුවන් කියන්නේ. අන්නේ අවබෝධ කරමින් ඉන්න අනුත්තරං යෝගක්කේ මප්පත්තේ මානෝ කියන එක. තාම ඒකට සම්පූර්ණ අවබෝධ කරපො නැති අපත්ත මානසෝ හිතෙන තව පත්‍විච නැති කෙනා කොහොමද දෙයෝ කියන එක ගැන දේව සංකල්පය ගැන බලන්නේ කියන එකයි මේ අද අපි ගත්ත දවසේ මාතෘකාවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොච්චරක් දුරට අංග සම්පූර්ණ කියන්න පුළුවන් වේද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් අර පටවි ධාතුව පිළිබඳව මේ පොළවට පටවි කිය කිය හිටපු එකනා පොළවේ තියෙන තද ගතියටයි පටවි කියන්නේ, සැහැල්ලු ගතියටයි පටවි කියන්නේ, සියුම් ගතියටයි පටවි කියන්නේ, ගොරසු ගතියටයි පටවි කියන්නේ මේ සුමුදු ගොරෝසු බර හැලු ඒ වගේ භාව ලක්ෂණ උටයි පටවි කියන්නේ කියන එක තේරුම් ගත්ත කෙනාට නම් දෙවියන් වන්නේ මිනිසුන් වන්නේ තිරිසන් වන්නේ මිනිහාමයි ලෝකේ කියලා මේ දේවත්වයේ කියන එකයි තිරිසන් ගතියයි දෙක මනුස්සමා තුලමයි තියෙන්නේ. ඉතින් ඒකට හරි තරහ යනවා මේ ආගම් අදහන කට්ටිය. මොකද දෙයියෝ වෙනම කෝවිලක තියලා හඳුන් කුරුපත්තු කරගෙන තියාගෙන ඉන්න තමයි ඒගොල්ල කැමති. දෙයියන්න බය කරලා අනික් ගොල්ලෝ කීකරු කරගන්න හදනවා. නමුත් මේ තිරිසන් වන්නේ දෙවියන් වන්නේ මිනිසාමයි ලෝකේ කිව්වහම මේ නිකා මේ මේ দাঁඩි දාන මේ හංකඩ ගත ගන්න මිනිස්සේ දේවත්වයට යන්න කතා කරනවා කියලා ඒ දේවාගම්වාදී අකමැති වෙනවා බුදුජාණන් වහන්සේ එතෙන්ද ගිහිල්ලා දේවාති දේව වෙලා බ්‍රහ්මාති බ්‍රහ්ම වෙලා කිව්වම මම දෙවියොත් නෙවෙයි මම බ්‍රහ්මත් නෙවෙයි මම මිනිස්සෙක් කියලා. බුදුජනහසේ ඉහෙළම தත්තර ගිහිල්ලා manussත්වයේ ඒ තෙන්ටපත් කරන්න පුදුමාකාර විප්ලවයක් කරා. මම ගාන්ධර්වෙක් නෙවෙයි මම දෙවියෙක් නෙවෙයි මම බ්‍රහ්මෙක් නෙවෙයි මම මිනිස්සෙක් හැබැයි දෙවියන්ට දෙවි කෙනෙක් මම බ්‍රහ්මයන්ට බ්‍රහ්මෙක් මම ඕනම කෙනෙකුට උසස් නමුත් මම මිනිස්සෙක් කියලා මොකටද අපිට ආමන්ත්‍රණය කළා කියනවා උඹලටත් ඕනේ නම් මෙතෙන්ට යන්න පුළුවන් ඉතින් ඒක හුඟ දෙනෙක් හිතනවා මේ බුදුරජාන් වහන්සේ කෙරේ ගෞරවයක් නැතුව කරන කතාවක් කියලා අපිට බුද්ධත්වයටපත් වෙන්න පුළුවන් කියලා කියනවා වගේ. ඉතින් ඇත්ත වශයෙන්ම කියනොනම් බුද්ධ සම්බුද්ධ පම්මා සම්බුද්ධ කියන හතරෙන් ඕන කෙනෙකුට ඕන කෙනෙකුට යන්න පුළුවන්. බුද්ධ කියලා කියනවා අරියත් බෝධියට. සම්බුද්ධ කියලා කියනවා පසේ බෝධියට. සම්මා සම්බුද්ධ කියලා කියනවා සර්වඥතා ඥාණයට. තුනේම නිවන සමානයි. ඕනම කෙනෙකුට මේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් බෝධිසත්වෙක් වෙන්න. ඒක කාගේවත් අවසර ගන්න ඕනේ නැහැ. ඒකට මූලික සුදුසුකමුත් නැහැ. මනුෂකම විතරයි අවශ්‍ය කරන්නේ. ඉතින් එහෙම කෙනෙකුට ඒ ඒ කියන බුද්ධත්වයටපත් වෙන්න පුළුවන් නම් දේවත්වයේ කියන එක ඒ අතරමැදි හම්බෙන එකක්. මෙන්න මේ දේව සංකල්පය බයපක්ෂව අද්දක වැඳගෙන දෙයියෝ අදහන ආකාරයත් ඒ නැත්තම් මේ දෙයියෝ කියන්නේත් අපි වාගේ මේ වගේ හිටපු මිනිස්සෙක්. පස්සේ දේවත්වයටපත් වුණා කියලා වෙනත් අර්ථකථන ඇද්දීම නැත්තම් මේ මොහොතෙත් මන් තුල යම් යම් මානසික තත්ත්ව තුල දේවත්වයේ තියෙනවා කියන එකත් ගත්තහම මේ එකම දේව සංකල්පයට දෙන්න පුළුවන් අර්ථකථන තුනක්. ඉතින් ඒකෙදී මේ ජීවිතේ ගත කරන ගමන් කොහොමද අපි දේවත්වයටපත් වෙන්නේ මොන චිත්ත tattරද දේව tattවේ කියලා කතා කරන්න කියලා බැලුවොත් ඔය අපි ලොකු සාන්තින්න කාලේ දේශනාවක් කරා මේ මේ දිබ්බ චක්කු ඥානය ගැන. දිවස් ලබන්නේ කොහොමද කියලා. ඒ දිවස් ලැබීම පිළිබඳව තියෙන කතාවෙදී පේනවා සමාධි භාවනා කරන කෙනෙකුට මේ වඩන ලද සමාධිය සාක්ෂාත් වුණාට පස්සේ ප්‍රයෝජන හතරක් විශේෂයි ආයෝජනය කරන්න පුළුවන්. නැත්නම් ඒ සමාධි වඩන කෙනාට ආනිසංස හතරක් බුදුචාන් වහන්සේ අනුදැන වදාලා තියෙනවා. ඒකයි සමාධි භාවනාවට අපි මේ පණේපා කියාගෙන මහන්සි වෙන්නේ. ඒ පළවෙනි එක තමයි ditta dhamma සුඛ විහරණේ. භාවනා නොකරන කෙනා දවස පුරාම කරන්නේ වෙහෙසක්. දවස පුරාම කරන මේ දරතයත් දරන දරතයත් බලනකොට භාවනා කරන කෙනා මේ ditta ධම්ම වශයෙන් අස්පනා අපිටම සුඛ වේරණයක් ගත කරනවා. හැබැයි මේ මූණු දිහා බලනකොට නම් එහෙම පේන්නේ නැහැ. මොකද දැන් මේ මූණුත් තියෙන්නේ අඬා වැටිලා. <laughs> භාවනාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි බලනකොට අර gedara ඉඳගෙන සුරුට්ටුවක් බීගෙන බෝක්කක් උඩ ඉන්න තරම්මකට නැතුව වගේ. ඉතින් ඕකට නෙවෙයි ඒ කියන්නේ භාවනාව කියන්නේ. බුදුජානනාති කියන සමාධි භාවනා කරනවා නම් එවන්සියා ditta ධම්ම සුඛ වීරණේ තියෙනවා යාට. අම්මගේ ඔඩොක්ක ඉන්න පොඩි බබෙක් වගේ. උඹහට රිංගගත්ත නායක වගේ තමයි සතුටෙන් ඉන්නවා. අපි ඒකට හුදකලාව කියලා කියනවා. අපි ඒකට විවේකයේ කියලා කියනවා. අපි ඒකට විස්රාමයේ කියලා කියනවා. නමුත් භාවනා කරන අය දිහා බලපුවම එහෙම බවක් පේන්න නැහැ. ඒගොල්ලෝ මොකද්ද මිතිකල අල්ලගෙන ඉන්නවා දත කාගෙන මේ ලැබිච්ච ගතියක් හෝ ලබන්න පුළුවන් ගතියක් පේන්න නැහැ. නොලැබිච්ච දෙයක් ගැන පශ්චාත්තාප වෙනවා. ඒතර පේන්න තියෙනවා අපි භාවනා කරාට ඒකේ බුද්ධියක් නැහැ අපට. අපි ණයට ගත්ත දෙයක් වාගේ. ඒකට නෙවෙයි භාවනා කියලා කියන්නේ. නැත්නම් සමාධි භාවනා කියන්නේ ඒකට නෙවෙයි. ඒ කරන කියන හැම දෙයක්ම බොහොම විවේකීව බොහොම එළඹ සිටි සිහියෙන් සුඛයකින් කරනවා. ඒ නිසා ඒකට නිකන් ඕනෑමට වැඩිය සරල අර්ථකථනයක් වෙන්න පුළුවන්. ඒක විනෝදාංශයක් විදිහට කරන්න. ලේසි නෑ. බයිසිකලයක් වුණත් විනෝදාංශයක් විදිහට පදින්න තල්ල කඩා ගන්න ඕනේ ඉස්සල්ලා. පදින්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි බයිසිකලයක් පදින්න පුළුවන් වෙන්නේ. පොල් ගහක නගින්න, අතුරක යන්න, පීනන්න, කොයි දේ කරන්නත් ඒක විනෝදාංශය පිංස කරන්න සෑහෙන පරිචයක් අවශ්‍යයි. ඉතියා දන්නවනම් මේ මම මේ මහන්සි වෙන්නේ කියන්නේ ක්‍රීඩාවක් පිණිසයි නැත්නම් විනෝදාංශයක් පිණිසයි කියලා ඒකට එච්චර හිත කරදර ගන්න ඕන කමක් නැහැ. හිත කරදර ගන්න නැතුව කරන්න බෑ. මම දන්නවා. බයිසිකලයක් පදින්න පුරුදු වෙන්න නිකන් ගෙදර ඉඳලා පොත් කියවට හම්බ වෙන්නේ නැහැ. පින්කරේට පඳුරු දැම්මට හම්බ වෙන්නේ නැහැ. පදින්න ඕනේ. පොල් ගහක නගින්න, අතුරක යන්න, පීනන්න කරන්න ඕනේ. නමුත් ඒ කරනකොට ඒක දඬුකන්දේ ගැහුවා වගේ කරන්නේ නැතුව කරන જાතියකුත් තියෙනවා. පටන් ගන්නකොටම දන්නවා මේක මම කරන්නේ දීට ධම්මසුඛ වේදනේ පිණිස. මේ විනෝදාන්තයකට කරන්න කියන එක. මම මේ ආගම ධර්ම හැලු කරන කතා කරනව නෙවෙයි. නමුත් ඒක ආගමක් ධර්මයක් වෙන්නේ සමාධි භාවනාවක් වෙන්නේ ditta dhamma sukha virana පිණිස ආවොත්. දික ඥාන දර්ශන ප්‍රතිලාභය. මෙතෙක්කල් නොදැක්ක අයිස් අයිස් වතුරේ දාලා තියෙන අයිස් කුට්ටිය යටපැත්තක් තියෙනවා කියලා තේරෙන්න ගන්න ඕනේ යාට. උඩ කොටසෙන් තමයි තේරුම් ගන්න. අපි මේ කරන කරන උඩු හිතේ වැඩවලින් තමයි ක්‍රියා කරන්නේ. නමුත් යටින් මොකද්ද න්‍යාය පත්‍රයක් යනවා. අන්නේ න්‍යාය පත්‍රයේ එක විදියකින් කියන්න පුළුවන් ඥාන දර්ශන ප්‍රතිලාභය කියලා. ඉතින් ලොකු සංහසේ ලොකු ප්‍රයත්නයක් ගන්නවා මේ දේශනාවේදී මෙතන මේ ඥාන දර්ශනය කියලා කියන්නේ දිබ්බ චක්කු ඥානය කියලා. එහෙම නැත්නම් පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. චුතුපපාන ඥානෙ. ඉතින් මෙන්න මේ ඥානය හැම කෙනා ගාවම තියෙනවා. ඒක තියෙන බාධාව අයින් කරුවොත් පස්සේ ඒක මතුවෙනවා. ඉතින් ඒක නිසා මේ ඥානය උපත්තිම හම්බෙන ජාත ජාතික බුද්ධියක්ද? උපදින්ම ලැබෙන දෙයක්ද? එහෙම නැත්නම් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබෙන දෙයක්ද? බුදුහාමුදුරුව අපිට දෙන දෙයක්ද? එහෙම නැත්නම් 100 100ක්ම ප්‍රතිපදාවේ තියෙන එකක්ද? එහෙම නැත්නම් කට්ටියකට කොහොම කරවකවත් බැරිදියක්ද කියලා බැලුවොත් බුදුහන්සේක විවෘතව තියලා තියෙනවා. කෙනෙකුට ඥාන දර්ශන ප්‍රතිලාභය ගන්න පුළුවන්, දිබ්බ චක්කු ඥානය ගන්න පුළුවන්, චතුප්පාත ඥානය ගන්න පුළුවන්. ඒකට අදාළ ආවරණ ටික අයින් කරුවට පස්සේ. අයින් කරුවට පස්සේ ඒක තියෙනවා. එතකොට පේන්න තියෙනවා අපි ළඟ තිබුණාට අපි ඒක දන්නේ නැහැ. ඒක ලැබුවට පස්සේ තමයි අපි දන්නේ ඒකට ප්‍රභාවයත් එක්ක අපි ඉපදිලා තියෙනවා. නමුත් මේ තණ්හාව නිසා අවිද්‍යාව නිසා ඒක වෙනම මාත්මයක හම්බෙන වෙනම කට්ටියකට හම්බෙන අපිට ලබා ගන්න බැරි වෙයි කියලා පැත්තකට දාන්න පටන් ගන්නවා. එතකොට මහා විශාල වටිනාකමක් දෙනවා අපි. ওই කියන දිබ්බ චක්කු ඥානෙට එහෙම නැත්නම් ඒ චුතුපපාද ඥාන නැත්නම් මේ දිව්‍යසට. නමුත් මේ මුළු දේශනාවම ලොකු සංසය සඳහන් කරලා තියෙනවා. මේ සමත භාවනාවකේ විපස්සනා මේ සමාධි භාවනාවකින් ලැබෙන ආනිසංස හතරෙන් දෙවෙනි ආනිසංසය තමයි දිබ්බ චක්කු. එහෙම නැත්නම් කියන ඥාන දර්ශන ප්‍රතිලාභය. තුන්වෙනි එකක් තියෙනවා. තුන්වෙනි එක තමයි මේ සමාධිය ලබන්න ලබන්න ලබන්න සත්‍ය සම්පජඤ්ඤය වඩන්න කියලා කියනවා. ඒක ඊට වැඩිය උතුම්. ඇති දේ ඇති හැටියට දකින්න එක. දිබ්බ චක්කු ඥානෙ ලැබෙන ඒ අති යන පාරදී හම්බෙන එකක්. ඊට පස්සේ අවසානයේ සඳහන් කරලා තිනවා ආසවාණං khයය. සියලු ආශ්‍රවෙන් දුරු කිරීම සඳහා මේ හතරක් ආනිසංස වලින් එකක් තමයි ඥාන දර්ශන ප්‍රතිලාභය. ඉතින් ඒ ඥාන දර්ශන ප්‍රතිලාභය ලබන්නත් ප්‍රත මේ මේ ප්‍රතිපatti පුරන්න ඕනේ. එහෙම නැත්නම් කියනවනම් ප්‍රතිපදාව යන්න ඕනේ. නිකම්ම හම්බෙන අය බොහෝම අඩුයි. සඳහන් කරනවා ඊටාම දියුණු මනුස්ස තල තුනක් දෙකක් මේ වෙනකොට තිබිලා තියෙනවායි කියලා මනුස්ස ඉතිහාසයේ ඒ මානවයා දියුණු වෙලා හුඟක් වෙලාට කියන මේ පෘථිවියම සම්බන්ධ කරන ඒ ඥානීය පුදුම මට්ටමකට අවිල්ලා තියෙනවා. ඒකේ එක මනුස්ස කොටාශයකට නිටතරම දිබ්බ චක්‍ර දෙබිලා තියෙනවා. ඒක ඒ ලේ ලේ ඔලිම්ම වගේ එන එකක්. ඒ වගේ දෙකක් විතර තිබිලා දැන් මේ තුන්වෙනි වේව් එක මේ යන්නේ කියලා නිකන් අදහසක් ප්‍රකාශ කරලා තිනවා. එතකොට කතා කරලා කියන්නේ ඒකේ සුර අසුර වගේ දෙකොටසක් ඉන්නවා. ඒ සුර කොටස් වලට වැඩි මහන්සියෙන් ඕනේ. ඒකට ඈතේ තියෙන දේ පේන ඔක්කොම ඥානෙ තියෙන. ඒගොල්ලෝ බොහොම ලස්සනට පාරාදීසයක් හදාන ජීවත් වෙනවා. අසුරෝ නිතරම මේකට ගහන්න බලන ඉන්නවා. සුරයන්ගේ අදහස හිත ඍජුව තියෙන තාක්කල් අසුරන්න ගහන්න බෑ. කොයි වෙලාවක හරි දුර්ලභ චිකමන් මේ පැත්තෙන් අසුරය ගහන නිසා සූර්යය නිතරම අසුරය මායිම පණින් නැති වෙන්න තියාගෙන ඉන්න කතාවක් තමයි ඒක නිකන් චිත්‍රයට ඇඳලා පෙන්නන්නේ. ඊට පස්සේ ආයේ ඒ සූර්යයන්ගේ දක්ෂතාවය අඩු වෙනකොට අසුරයන් විසින් මේක විනාශ කළා දාන. අන්න ඒ වගේ නිතරම මේ සුරාසුර දෙන්නගේ සටන කියලා බුදුරජාණන්සේ ඉඟියක් කරන කතාව තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා කෙනෙකුගේ මනසේ ඒ සුර නැත්නම් සූර භාවයක් තියෙනවා. ඒ සූරභාවය ලබා ගත්තොත් එයා මේ දේව කියන தത്വයට මනුස්ස ලෝකෙදිම එන්න පුළුවන්. මෙන්න මේ දේව தത്വේ ලබාගෙන ඒක නිවන හා කෙලස් කැපීමට සාපේක්ෂව ඉච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න එක තමයි සීක පුද්ගලයි කියලා කියන්නේ මෙතන. එයාට ඒ දේව භාවයේ තේරෙන්නේ නැහැ කියන්නේ නැහැ. ඒකේ යම් ප්‍රමාණයක් ඉක්මවනවා. වශී කරන වශී කළ කියනවා හරි ඔහොම එකක් තියෙනවා තමයි. නමුත් ඔතන ගිහිල්ලා ඕක අභිරමණය කර කර හිටියට සති සම්පජඤ්ඤය වැඩෙයිමයි කියලා කියන්නත් බෑ. ආශ්‍රාක්ෂක ඥාන ලැබෙයිමයි කියන්න බෑ. ඉතින් ඒකේන ඒක ලබන්නත් ඕනේ, ලබලා ඒක පුංචි කරලා සලකන්නත් ඕනේ. අන්න ඒක තමයි මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. එයා ඒ ලැබපු ඒ යම් යම් හැකියාවල්, අතිමානුෂික හැකියාවල් පැත්තකට දාන්නෙත් නැ මොකද වාල් වෙන්නෙත් නැ. ඒවා අවශ්‍ය වඩු වගේ මල්ලේ තියෙන වඩු උපකරණයක් වාගේ පැත්තක තියලා දින ඕනෙලාට වැඩ ගන්න. අන්න ඒක ගන්න වැඩන්නම් දේවං මාමඤ්ඤි. දේවතෝ මාමඤ්ඤි. දේවං මේති මාමඤ්ඤි. අනේ දෙයයන්ාංශේ කියලා බය වෙලා දෙයයන්ාංශේ පිළිබඳව අනන්ත අනවශ්‍ය කතා කතා කරන්න යන්නෙත් නැහැ. එහෙම නැත්නම් දෙවියන්ගෙන් මට මෙහෙම මෙහෙම ආශිර්වාද ලැබෙනවා මම මම මේම ලබන කෙනෙක් කියලා ඒ දන්නවා එහෙම එකක් තියෙනවා කියලා මත ඒක එච්චර ලොකුවට ගන්නෙත් නැහැ. එතෙන් මම දෙයියෙක් කියලා කියන්න යන්නෙත් නැහැ. ඔය භාවනා කරන භාවනා ශේෂ්ත්‍රයේ ඉන්න හුඟ දෙනෙක් ඒ භාවනාව භාවනා ප්‍රතිපල අංගවණ්ඩ ධනවණ්ඩ උගෝක් වෙලාට වන්න වගේ ගුඩ තත්ත්ව ආරුඩ කරගන්න. එනත යාට දේව බලයක් තියෙනවා කියලා කියනවා බ්‍රහ්ම බලයක් තියෙනවා කියලා නැත්නම් අනුගේ හිත් කියවන්න පුළුවන් කියලා කියනවා. එහෙම නැත්නම් මේ මේ ලෝකෙට ආවේ මෙන්න මේ මිෂන් එකට කියන මේ ඔක්කොම බොරු නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා විලාසය බුදුරජාණන්සේගේ මේ ප්‍රතිපදාවෙම මොනම ගුඩ බලයක්වත් තියෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක පිළිබඳව මෙන්න මෙහෙම අදහසක් කියන එක එච්චරම කැමතිනෙකුත් නැහැ. ඔය සාරිපුත්තු මොග්ගල්ලාන කියන ස්වාමීන් වහන්සේලා දෙනගේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට සීල අභිඥා තිබිලා තියෙනවා. ඒක ගොඩාක් වැඩකෝ සාරිපුත්තු සංසාරේ තිබිලා නැහැ. උන්වහන්සේ තිබිලා තියෙන සාමාන්‍ය බුද්ධිය. ඕනම මිනිසෙක් ආවොත් මෙයා සෝවාන් කරන්න පුළුවන්ද බැරිද කියන එක ඉස්සල්ලාම සාර්ථකත්වයේ වැඩියෙන් කරන්න පුළුවන් බුදුහාමරන්ට අඩුවෙන් අනිත් ඔක්කොට වැඩියෙන් සාරිපුත්තු සාංශර තමයි. මොදු උන්වහන්සේට ඒ ඔය දේව බල අනම්මන මොකක්වත් නැහැ සාමාන්‍ය බුද්ධිය තිබිලා තියෙනවා. ඒකට නිතරම කටයුතු කරලා තියෙනවා. හරීම නිහතමානී. පුදුමාකාර මෛත්‍රියක් තිබිලා තියෙනවා. නිතරම අපි වගේ පස්සේ එන කට්ටිය ගැන බුදුහාමුදුර ළඟට ගිහිල්ලා කියලා තියෙනවා. සාංශ මේක ඉස්සරහට යන්න ඕනේ. මේ කට්ටියක් එනවා මේගොල්ලෝ ඉන්ඩිටි කියන බුදුහන්සේ ප්‍රවේශමෙන් ඉදි දීලා තියෙනවා. ඉතින් ඒක මම මේ කියනද උන්වහන්සේ අනුපද ධර්ම දේශනාවේදී අනුපද සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා හිත වැඩ කරන දේ කිසිම ගුඩ බලයක් නැහැ. ඒක මේ දෙයියෝ නැත්තේ නැහැ. නමුත් මේ දෙයියන්ට පුද සත්කාර කරගෙන වැඳ වැඳ ඉන්න කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ භාවනා ව්‍යාපාරයක් දිනු කරන්න තමන් මේ මට මේ දේව බල තියෙනවා අතිමානසික බල තියෙනවා කියලා කියා ගත්තා නම් බොහොම ලේසි වැඩි. හැබැයි බොහොම ඉක්මනට වැටෙනවා. ලොකු සංජය වන්දනා කරන්න ඇවිල්ලා යනකොට කතා කරනවා ඔක දැක්කේ නැද්ද බුදුහාම ලොකුහාම වාඩිච වටේට රැස්වලල්ලක් තියෙනවා අනේ මන් දැක්කේ නෑනේ අප්පා අර එක්කනේ ගිහලා කියනවා මම ගිය වෙලාව ඉඳලා බල හැටි ඒකේ ඒක වටේ රැස්වලල්ලක් තියෙනවා කියලා ඉතින් ලොකු සංජයගේ ආදාහන දවසේ කේක්කන ඇවිල්ලා ಗುಣ කතා කරනවා මම ගිය දවසේ මම මේක දැක්කා අනේ මං හිටියා ගොඩාක් ලොකු සංජයගේ ඇඟේ දැකපො නැති එක අඟලක් නෑ මම තිබුන්නේ නෑ තියෙන්න ඇති එක්කෝ එhmenනම් මම දැක්කේ නෑ මොකද මට ඕනේ මිනිස්සෙක්. මං ඒත් පුදුම වෙනසකට ඇති වුණා මට වැඩි බොහොම කල්ැතුව පැවිදි වෙලා. මම අවුරුදු 36 දී පැවිදි ලොකු සංසාරේ 14 දී පැවිදිලා මං දකට අවුරුදු 80ක්. අනේ මේ වෙනසක් නැතුව මට මේ මිනිස්සයා දැක් ගන්න හම්බුණා නම් ඒ මම දකින්න හැටි. ඒකට උගව දෙනෙක් විරුද්ධයි. මම ගිය ගමන් ලොකු සංසාරේ ගොළුවටත් තේනවා මසාජ් කරනවා හරි දමසාසි මට කියලා කියනවා. අවසර ගන්න නැතුව අත තියන්න එපා ඉස්මතුන්. ලොකු සංසි මොනවක් කියන්නේ? ඉතින් මම මේ වැඩ කර වත පිළිත කර ගමන් යනකොට කතා කරනකොට ඉන්න තාලේ මම දන්නවා ඔක්කට ඉසේ යම්මක් කරේ මොකක් කරේ ඇවිල්ලා. ඒ සංසි මොකද තෙල් ටික ගන්න තෙල් නන් නැතුවර කමන්නේ. අවනා එහෙම ඉන්න මම ඉන්නම් ඔන්න අත ගන්න පටන් ගන්නවා. නැත්නම් මම සම්භාහණය කරනවා. ඉතින් හරිදම සංසි ඉතින්ට යන්නේ කිරියෙන් පැණියෙන් අත් දෙක හොදාගෙන ඉතෝදා නාලපත් කඩේ එල්ල තුන්සරයක් වදලා අවසර ස්වාමීන් වහන්සේ මට ඔළුවට අත තියන්න අවසරයි කියනකොට මම සම්භාහණය කරලා ගිහිල්ලත් ඉවරයි. මම මේ මම මේ මේ අරිදම සෝවාන්සේ මේ වීලුවට ලක් කරනවත් ලොකු සෝවාන්සේ පාචයන්නේ මේ මගේ හැටි මට ඕනේ මනුස්සකම. මේ මනුස්සකම තිබුණා. ඔක්කොම ලැහැත්තුණා දෙවියන්ට ආරම්භ වෙන කරන්න. ලොකු සෝවාන්සේ එපා කියන්නේත් නෑ හැබැයි. උඹලට ඕන නම් දෙවියෙක් කරපල්ලා බ්‍රහ්මෙක් කරපල්ලා. මට හිතුණා මං වගේම দাঁඩි දාන මිනිස්සෙක් කියලා. ඒ ලොකු සෝවාන්සේ කේන්ති යන දකින්නට මට පුදුම ජොලියක් තියෙනවා. දෙවියෙක් නෙවෙයිනේ. ඉතින් ඉන්නේ වගේ මේ මං මං දැකව ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම මනුස්සය ගැන මම මේ කතා කරන්නේ. කට හොදලා මං කියනවා. දැකව පළවෙනි දවසේ මං දැක්කා. අපවත් වෙනකම්ම පුළුවන් තරම් ආශ්‍රය කරා. මම මේ කිසියෙත්ම ගෞරවයෙන් ඉඳලා නෙමෙයි කතා කරන්නේ. මම කියන්නේ දේවත් තියෙන හැබැයි දෙයියගේ නෙවෙයි මම මේ ධර්මයේ ඉල්ලන්නේ. ඒ මම මේ ඒ තත්ත්වයට දෙවිකුත් නෙවෙයි. මේ ධර්මයේ තියෙනවා උන්වහන්සේට පුළුවන් මේ කැපකාරයටත් ඒ විදිහට කතා කරන්න. ඕනම භාවනා කරලා එන කෙනෙකුට එයාට කතා කරන්නත් පුළුවන්. මං වාගේ ලෙල්ලට කටුවට නැති මිනිස්සෙක් එක්කත් වැඩ කරන්නත් දාන්න. ඉතින් ඒකේ තියෙන විශාල පරාසයක්. ඒතකොට මේ දේව කියන කතාව විතරක් නෙමෙයි තියෙන්නේ. දේව කතාව නැත්තේත් නැහැ. අන්න ඒ වගේ මේ පටවියේ තියෙන තද ගතිය, මෙලෙක් ගතිය වගේ දේවත්වය කියලා කියන්නේ මනුස්සයස ඉක්මෝල ලබන මේ දේව තිබ්බ චක්කු, තිබ්බ සෝත ඥාන හැම කෙනෙක්ගෙම ජාතික උරුමයක්, ජාතක උරුමයක්. ඒක වැඩ ගන්න නැතිකොට මොනව කරන්නද? වැඩ ගන්න බැරි තරම් තණ්හාව. මේ කමේ පේන දකින්න දේවල් එක්ක රණ්ඩු කරනවා. ඒ ලෝකයක් ගැන විශ්වාසයක්වත් නැහැ. විද්‍යාඥයෝ වෙන්න හදනවා. අමනේ වෙන එක ඊට වැඩිය හොඳයි. ඊට පස්සේ ඒක අමතක කරලා අපි මේ මේ ආධ්‍යාත්මික වෙලා සීලක පිළිපිට මේක ලැබුවයි කියන්නේ ලැබුවයි කියලා ඒක එච්චර ගණන් ගන්නත් එපා. ඒක නිසා කියනවා විපස්සනාවට කිසිම දෙයක් පුංචි නැහැ. විපස්සනාවට කිසිම දෙයක් ලොකුත් නැහැ. ඔය ආතදී වීදියේ සොය කොස්මාම වැඩ කරන කිව්වේ යා ඒ ජාතික කොස්සට ව්‍යාපාරේ ගෙනිච්චා. එයා කිව්වා මට කවුරු හරි මේ වැඩේට එයා ගියක් ගියක් ගන්න කොස්සට 10 10 බෙද බෙද ඇවිද්දා. එච්චර වෙන මොනක්වත් කරේ නැහැ. ගේ ඉස්සරහත් ආපු කොස් ගහ තාම කොස් ගහ පළ දරනවා. මේ මේ කියන්නේ කොහොමද කියන්නේ මොකද ජාතික පුද්ගලයේ දේශපාලනයක් නැහැ. එයා කිව්වේ කොහොමද මගේ ව්‍යාපාරට දෙන රුපියලෙ පුංචිත් නැහැ මට රුපියල් ලක්ෂයක් දුන්නත් ලොකුත් නැහැ. එහෙම කළා තමයි ව්‍යාපාර කියන්නේ. එනිසා මේ දේව කියන කතාව පට ව්‍යාපෝ තේජෝගේ පුංචි නෑ. ඒක තේරුම් ගන්නවා කියන එක ලොකු දෙයක් තමයි. හැබැයි තේරුම් ගත්තට පස්සේ ඕක කර තියාගෙන යන්න බෑ. ගංගේ හැ පැත්තට ගියාට පස්සේ පවුරු බිම තියලා ඵලයන්. ඒ දේවත්වයේ දේවත්වයේ වශයෙන් සලකන්න ඕනේ. මොකද මේ පිට තියෙන එකක් නෙමෙයි Taman තුල තියෙන ගතියක් මේ කතා කරන්නේ. Taman ලොක තියෙන විශේෂ එකලසක් හිතේ. අනේ එකලස සමාහිතේ චිත්තේ. මුදු බූතේ කම්මණී අනංගනේ විකතූපක් කිලේසේ වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ හිතේ තියෙන පිට තියෙන කච්චල් ටික ඒ පිට තියෙන ආගන්තුක කෙලස් ටික ප්‍රවේශමෙන් අයින් කෙරුවොත් රත්තරණක මලාරින රංකරුවෙකු උසේ මේක ගලේ උල්ලල කරන්නත් යන්න එපා නිකන් පුළුන් කැලක අතුල්ලා යවන්නත් බෑ ඉතින් ඒකට වතුරේ ගින්නේයි වතුරේයි ගින්නේ දාලා දාලා දාලා මැදලා මැදලා මැදලා අර රත්තරන පාදා ගන්නවා වගේ මේ අපේ හිතේ තියෙන ඒ අතිමානුෂික ගති මතුවෙන චිත්තක්ෂණයක් අඳුනගෙන මේ කවුරුත් දීපු ආශිර්වාදයක් නෙමෙයි මගේ ස්වභාවේ මේ වෙලාවේ තියෙන ආගන්තුක බක්ලේශ නැති වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ මේ පොට්ටේට වෙනවා ඕන කෙනෙකුට මේක. බුදු දානංශ අපිට ක්‍රමයේ කියලා දෙනවා. මාන්නේ මම මේක අවුදු මේ සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා ඔය අහම්බෙන් වගේ සිදුවෙන එක ක්‍රමිකව යෑම සඳහා ප්‍රතිපදාවක් හදලා දීලා තියෙනවා. අනුපූර්ව ප්‍රතිපදාවක් හදලා දීලා තියෙනවා. ඒක හිමීට හිමීට කරන්ඩ කරනකොට මේක අලුතෙන් ලැබිච්ච දෙයක් නෙවෙයි. තිබිච්ච දේ ඉස්මතු කරලීමක්. එහෙම නැත්නම් කච්චල් බැඳිච්ච රත්තරන සුද්ධ කෙරුවට කොට රත්තරනේ වටිනාකම වැඩි වීමක් වෙන්නේ නැහැ. වෙන්නේ ආගන්තුක උපක්ලේශ අඩු වීමක් විතරයි. අන්නේ කටයුත්ත කිරීම කිරීම සඳහා යෝගාවචරයට අවශ්‍ය කරන්නා වූ හිතේ කෙලස් කපන වැඩි. එහෙම නැත්නම් මේ විවටේන චේතස එලි කර දැක්වීම, මතු කර දැක්වීමම ත්‍යාගයේ වැඩි කිරීමක්. ඒ නිසා බුදුජානසේ සඳහන් කරලා තියෙනවා විවටෝ භික්ඛවේ විරෝචති නොපටිච්ඡන්නෝ. අපි ළඟ තියෙන කෙලේශයක් තිබ්බත් අපි ළඟ හොඳ ගතියක් තිබ්බත් හෙලිකරනද හෙලි කරනකොට බබලනවා. පෘතජ්ජනය කියලා කියන්නේ එක වසංගනයක. වසංගන්න වසංගන්න බයක් ඇති වෙනවා. ඒක නිසා අපි ළඟ මනුස්ස ගතිය තියෙන්න පුළුවන්, අමනුස්ස ගතිය තියෙන්න පුළුවන්, නරක ගතිය තියෙන්න පුළුවන්, දේව ගතිය තියෙන්න පුළුවන්. ඒ දේව ගතියෙන් තමයි අපි පටවි දිහා බලන්නේ, ආපෝ ධාතුව දිහා බලන්නේ, තේජෝ ධාතුව දිහා බලන්නේ, වායෝ ධාතුව. එතකොට මේ ආපෝ ධාතුව ගැන ඒ පුද්ගලයා දෙන වචනයෙන් විග්‍රහයෙන් යා මේ කතා කරන දේවත්වයේ ඉඳගෙනද manussත්වයේ ඉඳගෙන තිරිසන් තත්වයේ ඉඳගෙන කියනකොට වාක්‍යය තුල තියෙනවා. ඕනම දෙයක් ගැන අපි මට හෙලි කරන මතේ මම කවුද කියලා ඔප්පු වෙනවා. ඒක නිසා අපි මේ හෙලි කරන්න හෙලි කරන්න හෙලි කරන්නේ අපි මේ හන්දියක් හන්දියක් ගන්න ගිහිල්ලා කට්ටියට කියනා නෙවෙයි. කමටහන් සුද්ධ කරනලා මට හුස්මක් යනකොට මට මේකේ මෙහෙමයි පේන්නේ. හුස්ම යනකොට මෙහෙමයි පේන්නේ. නැත්නම් මට හුස්ම පේන්නේ පඩවි මේ පිම්බීම මෙහෙමයි පේන්නේ. හැකිලිම මෙහෙමයි පේන්නේ. මං ඇවිදිනකොට වම මට මෙහෙමයි පේන්නේ. දකුණ මට මෙහෙමයි පේන්නේ. ඇවිදිනකොට රූපයක් දකින්නකොට මට මෙහෙමයි පේන්නේ කියලා ඒ Taman දකින දේ වටිනාකමක් නැත්තේ නැහැ. ඒකෙන් මමයා කවුද කියලා පේනවා. ඒක කවදාවත් සහතික වෙන්නේ නැහැ. කවදාකවත් යෝජනා ඉෂ්ටර වෙන්නේ මේක තව කාට හරි කියනකම්. යෝජනාවක් හිතේ තිබුණාට සභාව සම්පත වෙන්නේ නැහැ. යෝජනාව වචනට නගන්න. නැගගට පස්සේ කව කියලා කියන්නේ මම මේ යෝජනා ඉස්තර කරනවා කියලා. අන්නේ හෙලිකිරීම ඒකපාක්ෂිකව කරන්න බෑ තනියටින් කරන්න බෑ. දෙපැත්තක් එකතුලා කරනකොට හැම කෙනෙක් ඇතුළෙම දේවගති තියෙනවා. ඕනම අපරාධකාරයෙක් තුල ඕනම මිනිමරුවෙක් තුල දේවගති වගේක් තියෙනවා. ඉතින් ඒ ටික මතු කරන්න මනසට අත දෙන එක බුදු ගුණයක් වෙන අතරේ මනස හිරේ දාලා විලංගුවේ දාන එක මේ අද තියෙන අමන නීතිය වැටියක්. ඒ අමන නීතිය ක්‍රියාත්මක කරන්නේත් අමනියෝ. ඌ ඊට වැඩි අපරාධ කරන එකේ. නැත්නම් මංස එතෙන්ටි කොටු කරලා ඌ හිරේ දාන. ආන් ඒ වගේ වෙනුවට මේ දේව කියන සංකල්පය මිනිස්යන් තුළ සාජාශයෙන්ම තියෙන දෙයක්. අන්නේ දේව සංකල්පේ මතු කරලා නැත්නම් ඒ දේව ගතිය මතු කරලා ඒ කෙනාට ඒ විවටේන චේතසා අපරියෝ අපරියෝ නද්දේන මේ වහෙන්න දෙන්නේ නැතුව මේක මතු කරගන්න අපි කල්යාණ මිත්‍ර ඇසුරත් කරගන්න ඕනේ. අපි දේව සභාවක් කැමති වෙන්න ඕනේ. බ්‍රහ්ම සභාවක් කැමති වෙන්න ඕනේ. බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ. ඒ නිසා අසේවනේ සේවනාච බාලානම් තියාගන්න ඕනේ. ඒක මේ පඬිතියා Taman ළඟට එනකන් ඉන්න එපා. Taman ළඟේ ඉන්න බාලයන්ගෙන් අයින් වෙලා පඬිතියා ළඟට ගමන් කරන්න ඕනේ. ගමන් කිරුව පමණේ හම්බ වෙන්නේත් නැහැ. එහෙම නැත්නම් Tamange හිතේ තියෙන මේ දේව ගති ටිකට අපි කොහොමද අඬක් නගන්න ඉඩ දෙන්නේ? අඬක් නගන්න ඉඩ දෙන්න නම් අපි කියන්නේ ශක්ති ප්‍රමාණය සීලයක් අරසකරන්න ඕන. කැඩෙනවා. නමුත් ඒක නෙමෙයි මගේ ස්වභාවය. මගේ ස්වභාවය මම හදන්න හදන කැඩෙනවා. ඒ අතරමැද පුළුවන් තරම් හිත මේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක ගත කර කර කර කර ඉන්නවා. ඒක හරීම නීරසයි. හැබැයි පෞසිද්ධ වෙන්නේ නැහැ. හරීම නීරසයි. හැබැයි පව් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒකට තවුල තල්ලියක් දීගෙන ඉන්නවනම් අපිට තේරෙනවා මේ දේව ගතියට මතුවෙන්න මේ දේව ස්වභාවයට මතුවෙන්න පරිසරය අවශ්‍යයි. ශල්‍ය කර්මයක් කරන්න මේ නියම ශල්‍යකාරයක් අවශ්‍යයි. ජීවණු හරණය කරන්න ඕනේ. සූදානමක් ඕනේ. එහෙමද කුස්සියක ඉඳලා ඔපරේෂන් කරන්න බෑ. ආන්නේ ඒ ටික දීලා කතා කරනකොට මේක මතුවෙනවා කියන එක අරුමේකුත් තමයි අරුමේකුත් නෙවෙයි. ආන්නික මතුණාට පස්සේ ඒ ගති තියෙද්දි නැති කෙනෙක් වගේ ඉන්නවා කියන එක. මේකට ඇහැ තියෙනවා පොට්ටෙක් වගේ හැසිරෙන එක. කන් තියෙනවා ඇහෙනවා නැහැ වුණා වගේ ඉන්න එක. මට තරු ඇඳලා ගහන්න පුළුවන් කාට හරි. කොන්ද ගැටි කෙනෙක් වගේ ඉන්න හැටි. මොනවාක්වත් බැන්නම් මලමිනියක් වගේ ඉන්න හැටි වගේ එකක් තමයි මේ දිබ්බ චක්කු ඥාන දිබ්බ සෝත කියන එක. ඉතින් ඒකපත් වුණාට පස්සේ මේපත් වෙන්නත් ඉස්සර මට මේක තියෙනවා කියලා කෑ ගහන කට්ටියකුත් ලෝකේ ඉන්නවා. පත් වුණාට පස්සේ ඒක හංගගෙන ජීවත් වෙන පිරිසකුත් ලෝකේ ඉන්නවා. පත් වෙන වෙලාවේ සිල්ලිලාරිකුත් තියෙනවා. පත් වුණාට පස්සේ සිලිලාර එන්නේ එන්නේ අඩු වෙනවා. ආන්නේ தත්වෙදී මේ ලැබිච්ච ඥානය මත්තර තියෙන යෝනිසෝමනසිකාරයට එහෙම නැත්නම් සති සම්පජඤ්ඤයට හෝ ආසවක්ෂේ ඥානයට යොදවනවයි කියන එකට ප්‍රතිපදාව කියන්නේ. ප්‍රතිපදාවට ඉතින්ද යන්න නම් මේ කියන දේවත්ව නැත්නම් මේ දේව ස්වභාව දිබ්බ චක්කු දිබ්බසොත් වගේ දේවල් අපිට ලබන්න බැරි කොහෙදෝ තියෙන දේවල් කියන්න නරකයි. දැන් මේ ටෙලිවිෂන් එක තියෙන්නේ. ඕනේ ඈතක තියෙන එකට කැමරාකාරය දීලා ගෙතුන බලන්න පුළුවන්. ඕයේ දවසල මේ මේ මේකේ තිබිලා තියෙනවා කියලා කියනවා. එහෙම යන්ත්‍රයක් හදුනායි කියලා ඉතින් කතාව තමයි කියන්නේ. සුනේත්‍රා දේවී පිරිවෙනේ ඈත සිටින කුමන්ත්‍රණයක් අහන්න පුළුවන්. දිබ්බ චක්කු දිබ්බ සෝත ඥානෙත් තිබිලා තියෙනවා. ඒකෙන් තමයි යුද්ධ කරලා තියෙන්නේ. ඔය රහසොත්තු සේවිය දිබ්බ සෝත දිබ්බ චක්කු ඥානෙ වගේ එකක්. මේ මෑතකදී මම දැක්ක ආටිකල් එකක් කියවලා මේ ඇමරිකාව පරදින්නේ අනුන්ට ගහන්න තටමැව්වට ඔත්තු සේවියට ගත කරන වියදම අඩු කරලා දැන්. රුසියාව හදලා උපකරණයක් ආයුධයක් ඇමරිකාවට උඩින් යන එක. ඉතින් ඇමරිකාව වියදම් කරපු ඔක්කොම ඉවරයි. වියදම් කරන්නේ ණයට අරගෙන. ඌ යුද්ධෙ වියදම් කරන ඔත්තු සේවය නතර කරලා. ඉතින් ඒකට අර පැත්තේ හැදිලා තියෙන දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැම කටයුත්තකදීම මේ Taman තුල තියෙන ටික හරි ලබන්න තියෙන දේවල් පැත්තකදී Taman තුල තියෙන ටිකට හෝ තියෙන අතිමානසික ಗುಣ ටික පිටෙහි ඇතුළට හිත දාන්න පුළුවන් නම් මේ ලැබෙන මේ විගතූපක් කිලේසේ මුදු භූතේ කම්මනීය කියන විදිහේ හිතේ ඇතිවෙච්ච ඒ පිරිසුදු தත්ත්වය ආවට පස්සේ ඒක සති සම්පජඤ්ඤයට දාගන්න පුළුවන් නම් ආශ්‍රවක් කියලා දාන්න නම් මේ ලැබපු ලැබෙන ඒ අතිමානුෂික නැත්තම් දේවගති කෙරෙහි පිහිටිය යුතු ආකාරයක් වෙනවා. ඒක මේ ණය අපනේ පිඹුවා වගේ පෙන්න කිය කිය යන්න යන්නත් එපා. ඒ වෙනතේ ලැබපු කෙනාට වැඳ වැඳ මට මේක කරගන්න බෑ කියලා පහත් කරන්නත් එපා. මේක කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය කෙරුවට පස්සේ Tamanට 100ක් ලැබෙයි කියන්න බෑ. ලැබෙන දින අවස්ථා වැඩි. ලැබුණට පස්සේ ඒක මේ පටවි ධාතුව තේරුම් ගත්තා වගේ ආපෝ ධාතුව තේරුම් ගත්තා ගතේ වායෝ ධාතුව තේරුම් ගත්තා වගේ ඒක අරගෙන නවත්තගෙන ඉන්න පුළුවන් ගතිය තමයි පිළිකු සංසයේ ඉන්න කාලේ කිව්වේ. ලෝකේ තියෙන හැම ගුණයක්ම වඩන්ඩ ಗುಣ වසාගෙන ජීවත් වෙන්න. කිසිම කෙනෙක් ಗುಣ වඩනවට තරහ වෙන්න ඉතපා විරුද්ධව කරන්න ඕනේ. හැබැයි යාට කියන්නේ මේක බැඳුනට පස්සේ ලැබුණට පස්සේ නොලැබිච්ච එකෙක් වගේ ඇත්තක් තියෙනමුත් අන්ධෙක් වාගේ කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ගත කරනකොට ඒ ලැබෙන මේ දිබ්බ චක්කු දිබ්බ සෝත ඥාන දෙක පාවොක්සයිඩ්ගේ සහ ලොකු සාංශිකේ සඳහන් කරලා තියෙනවා ලෞකික ලෝකෝත්තර කියලා දෙකක් තියෙනවා. ලෝකෝත්තර දේ තමයි ඔය කියන පෙරවිසු කඳ පිළිවෙත නැත්නම් චතුපපාත ඥානේ, ජාතිය, වංශයේ, ගෝත්‍රය, ආහාර, ඇඳුම් බැලඳුම් සහිතව විස්තර කියන්න පුළුවන්කම. අපි කියන්නේ පෙර ආත්ම කියන්න පුළුවන් නැත්නම් මැරෙන උපදින හැටි කියන්න පුළුවන් කියන එක. අනිත් එක තමයි හොඳට පිරිසුදු වුණාට පස්සේ හිත ඒ හිත ස්වභාවයෙන්ම අතීත වෙච්ච දේවල් බොහෝම පැහැදිලිව පිරිසුදු කරලා පෙන්වනවා. මේ ආත්මෙද ඊගාට ඉසල ආත්මෙද කියලා අපි දන්නේ නැහැ. හුඟක් වෙලාට ඒක දැනට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඉන්නේ මේ ආත්මේ පමණයි. හැබැයි ඉස්සර ආත්මවලට ගිය කතාවල් ඔප්පු කරපු අවස්ථාවලුත් තියෙනවා. ඒක පේන්නේ අතිමානුෂික තත්වයක් නෙවෙයි හිත පිරිසුදු භාවය වැඩි වෙච්චාම. ඒකට කියනවා වතුර කඩක මතු පිට දඟලන්නේ නැත්නම් ඉබිල බලන මනුස්සයගේ මූණ හොඳට පේනවා. මතු පිට දඟලනවා නම් මූණ පෙන්වන්නට ඇද වෙලා පේන. එහෙම නැත්නම් ඒකේ පාසි බැඳිලා තියෙනවනම් උතුරනවනම් පෙනුනට අර ඡායාව පිරිසුදු නැහැ. ඡායාව හොඳට තැම්පත් වෙන එකට තමයි අපි කියන්නේ නීවරණ ටික නැති කරනවා කියලා. ඒ නීවරණ ටික නැති කරපුවාම මේ පේන දර්ශනය නිවන තියෙන කෙනෙකුගේ දර්ශනය වගේ නෙවෙයි. අන්නේ වෙනස කෙනෙකුට දරා ගන්න බැරි තරම් ඒක ගූఢත්වයකට එහෙම නැත්නම් මායාකාරී තත්වයකට අපි දාගන්න උත්සාහ කරනවා. ගොයදෙනේ කේහරා තමයි මිනිස්සු භාවනාවට බඳ ගන්න හදාන්නේ. නමුත් භාවනාදී එහෙම එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ආගන්තුක උපක්ලේශ අයින් වෙලා මේක ගියාට පස්සේ Tamanට අරමුණෙහි නොදැක්ක පැතිකඩ රාශියක් පේන්න පටන් ගන්නවා. අපි කියනවා 11 ආකාරයක් දකින්නයි කියලා. ඊට පස්සේ පේන්න පටන් ගන්නවා කොයි අරමුණෙන් බලන ගියත් ගැඹුරට යනකොට එකම දේ පේන්නේ කියලා. මේක හිතා ගන්න බෑ භෞතික විද්‍යාඥයෙකුට. පිම්බි මෑකිලිමෙන් ගියත් ආනාපානෙන් ගියත් එකටමයි යන්නේ. නැත්තම් තඹ අරගන්න බැලුවත් අතරන් අරන් බැලුවත් ඊයන් අරන් බැලුවත් උත්තනාගම් අරන් බැලුවත් හොඳටම අඩු කරලා බලනකොට ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අතරින් සමානයි. අන්න මේ විදිහට මේ සමස්තය දිගේ ගිහිල්ලා ඇතුළට ඇතුළට බලාන යනකොට මේ ලෞකික වශයෙන් පහළ වෙන පෙරණදක පැතිකඩ දැකීම අපි කියනවා පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත්වීම කියලා. මේක එක මනසක එක ජීවිතයක් ඇතුළත වෙන්න පුළුවන් ද කියන එක තමයි ගූඪ භාවයට හේතුව. එකක් තියා එක සැරයක් බලනවා ගෙනේ දෙක බලනවා තුන හතර පහ. ඒ වගේම ඈතින් බලනවා ගෙනේ ළඟ වෙලා බලන එක. මෙන්න මේ විදිහට වස්තු අධ්‍යා නැවත නැවත බැලීම නැත්තම් මේ අනුපස්සනාව හරහා කරන්න පුළුවන් මේ වික්‍රමය කිසිම උපකරණයක් රැඳිලා නැහැ. කිසිම දෙයක අඩුවකුත් නැහැ. අපිට කරන්න බැරි විවිධ අරමුණු බලන්න තියෙන ආශාව කියන තෘෂ්ණාව නිසා. තණ්හයක් කියනවා. දෙක කියනවා නම් අපිට ඒ තෘෂ්ණාව නිසා එක දෙයක් බලා ගන්න බැරිකම අපේම දෙයක් බව අපි දන්නේ නැතුව අපි අවිද්‍යාව නිසා මේක කවුරු හරි කරන දෙයක් කියලා ආත්මයක් නිසා කරන දෙයක් කියලා දෙයියෝ නිසා කර්මය කියලා පැත්තකට දානවා. ඒ තමයි තෘෂ්ණාමාන තෘෂ්ණා අවිද්‍යාව කියන දෙක දිහා අරමුණක් බලාගෙනකොට අවදියෙන් ඉඳගෙන කරනෝ නම් තෘෂ්ණාව තියෙනවා නම් අරමුණ මාරු කරන්න හදනවා. එකම අරමුණේ දිගට ඉන්නවා කියන්නේ තෘෂ්ණාව නැති වෙනවා. අරමුණෙන් අරට මාරු වීම රාගේ. ඒ කර්ම දිගේම ඉදිරියට යෑම විරාගේ. අරමුණදී මාරු කරන මානුවට උනන්දු වැඩි වෙනවා කිසිම කෙනෙක් තල්ලුවක් ඕනේ නැහැ මොටිවේෂන් එකක් ඉබේම එනවා එකම අරමුණ බලබලා යනකොට කම්මැලිකම එනවා නීරස ගතිය එනවා මෙන්න මේ නීරස ගතිය තියෙද්දිමත් එහෙම නැත්නම් අරමුණ වලට පිට පිට දේවල් වලට පණිදින ආසාව යටපත් කරමින් එකම අරමුණ ඉදිරියට යන හැම චිත්තක්ෂණයකම තණ්හාවයි අවිද්‍යාවයි කැපෙනවා ඒකේ එහෙම බලාන ඉන්නකොට අවිද්‍යාවයි තණ්හාවයි කැපෙන ප්‍රමාණය තමයි මේ අරමුණේ අලගිය මුලගිය අර අරමුණේ අංගප්‍රත්‍යංග අරමුණේ සුවිශේෂ ලක්ෂණ අරමුණේ තියෙන හැම රූප අරමුණකම තියෙන මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන පොසිට්‍රෝන කියලා භෞතික විද්‍යාව කියන මේ සබ් ඇටොමික් පාටිකල් පමණයි. නමුත් මේවා අපිට එක එක නම් වනම් දෙන්න හැටි අපි මෙන්න මේ මායාව එවන තමයි මායාව අයින් කිරීම ලෞකික දිබ්බ චක්කු ඥානය කියලා කියනවා. ඒක ලෞකිකව ලබන්න පුළුවන්. අද ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝපියෙන් ෆොටෝ එකක් ගත්තාම නැත්නම් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට මිනිස්සෙක් දාලා ඒකෙන් එන ඒ වේව්ස් වැඩ කරන හැටි දැක්කහම අපි ඒක යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් පෙන්නනවා මේ අපේ කාරණාවක් අපි කරනකොට ඒ වස්තු වල සහ මේ ස්නායු ශෛල වැඩ කිරීම පිළිබඳ මොකද්ද න්‍යාය ධර්මයක් තියෙනවා කියලා. ඉතින් ඉස්සර තිබුණේ අයව කරන්න බෑ කියන එක. ඒ නිසා දෙයයන් ආංශයට ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා අපි පැත්තකට දාලා තිබ්බා. දැන් ඉන්ටෙලිජන්ස් ඩිසයින් එකට කෑලි කඩලා පෙන්නනවා. පෙන්වුවාට පස්සේ දේවවාදයකට තරබලදාරි දෙයියෙකුට ඉඩක් නැහැ. හැබැයි මේ විද්‍යාව දෙයියන්ට උඩින් ගියයි කියලා කියන්නත් බෑ. විද්‍යාව කියන්නේ බාහිර දේවල්. දුවට කල්පනා කරන මේ විද්‍යාව බාහිරට යොදන මේ උපක්‍රමය අභ්‍යන්තරයට යොදව ගන්න පුළුවන් මනුස්සයට යෝගාවචරය කියන විද්‍යාඥයෙකුට කවදාවත් ඒක කරන්න බෑ. කිරුවොත් එයාට විද්‍යාඥයෙක් කියන්න බෑ. විද්‍යාඥයා කියන්නේ අනුන්ගේ සීනි කිරණ මිනිහෙකුට. ගන්සබා බිස්නස් කරන මිනිහෙකුට තමයි විද්‍යාඥයයි කියන්නේ. බුදුරජාණන් වහන්සේට විද්‍යාඥයයි කියලා කියන්නේ ඉන්සයිට් ඇතුළට දානවා අර උපකරණමයි පාවිච්චි කරන්නේ. අර න්‍යායමයි පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන බණ්ඩර පේනවා අපි අර උපක්ලේශ අයින් කරලා විවටේන චේත පූර්ණ අවදි භාවිකෙන් දෙනවා නෑ දෙයියෝ කියලා දෙයියන් වෙනම මේකක් හදලා නෑ අල්තාරයක් හදලා නෑ තියෙනවා නම් පේන්න ඕනේ මම බලනවා කියන මේ විවර කරගන්න අදහසෙන් බැලුවොත් අපරිග්ගහන අපරිනෝ අපරියෝන අධ්‍යයන අරකින් මේකෙන් වහයලා ගන්න දෙන්නේ නැතුව මේක පිරිසුදු වෙන කම්බලාන් හිටියොත් පේන පටන් අර ගන්නවා මේ එකලස තමයි ප්‍රශ්න තියෙන්නේ. දේවල් එකලස් වෙලා නැති නිසා අංජබජල් වෙලා නිසා ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. මේක කොණ්ඩේ පීරලා ගත්තොත් කොණ්ඩේ ක්‍රේල් වුණාට ප්‍රශ්න නැහැ ඔළුව ක්‍රේල් වෙන්න ඕන ගමන් නැහැ. එතකොට මේක තුල දෙවියෙක් ඉන්නවා. එතකොට කියනවා තිරිසං වන්නේ දෙවියන් වන්නේ මිනිසාමයි ලෝකේ වන වන සත්තු මැද වන සීපාවන් මැද දිව්‍යයන් නැති වගේ මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා. තෝ තුලත් ඉන්නවා. ඔක මේ දෙයියෝ වඳින කතරගම යන්න ඕන ගමන් නැහැ. කතරගම ඵලයන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. කතරගම නැත්නම් ඔය තව තැනක් වඳින ඒ ගිය ප්‍රශ්නයක් නැහැ. මේ යණ යන තැන තමන් යන්නේ තමන්ගේ ඇතුලේ දෙයියෝ අරගන්නේ. තමන්ගේ නලල් පටිය නැති වෙලා හොයන මිනිස්සයා මැරෙන්න ගෑ ගහනවා ගෑනිටත් බයිනවා දරුවන්ටත් බයිනවා රාජකාරියට යන්න දීපියා වගේ නලල්පටි කියලා තියෙනවා. ගෑණි මේ බලන් හොදෝදෙන් ලැවිලා බලනකොට නිකමට අහලා බලනකොට නලල්පටි නල්ලෙලේ දාගෙන හොයන්නේ. දැන් මේකට තදේලා තියෙන තාලට මොන තාලෙන්වත් කරන්න බෑ. ඉතින් ගෑණි කරන්නේ කන්නඩියක් ගෙනලා මූණට අල්ලනවා. hina වෙන්නත් බෑනේ දැන් මූණට තද වෙලා ඉන්න ගහනවා ඒ වෙලාවේ. ඇල්ලුවට පස්සේ මේ නල්ලෙලේ දාගෙන හොයනවා. මට කීප වතාව වෙලා තියෙනවා කන්නාඩි දෙක මෙහෙම දාගෙන සත්‍ය හැම තැනම හොයනවා මට කියන්න ලැජ්ජයි මම දන්නවා ෂුවර් වලිගේ උඩ ඉන්නේ කියලා. හැබැයි මේක කියලා දෙන්න කවුරක්වත් නැහැ. මොකද කන්නාඩි දෙක නැහැනේ පේන්නේ නැහැ. ඒක මේ අර උඩ තියෙන්නේ කියන එක. මේක මේ පල්ලෙහාට දාගන්න එක විතරයි තියෙන්නේ කියන එක විතරයි බුදුචානන්සේ ඔය සබ්බදම මූලපරියයෙන් පෙන්නන්නේ ඔය කන්නාඩි දෙකම ළඟ තියෙනවා. මේක පොඩ්ඩක් පැත්තක තියලා තියෙන. ඒ නිසා මේ ඇඳ මේ සුද වැහිලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා කැටරක් ඇවිල්ලා වගේ. මේක දාගත්තට පස්සේ පේන පෙනුමයි දෙකක්. මේ දෙකම එකයි. දෙකක් දෙකම එකයි. ආන්නේ විදිහට මේ Taman තුල හැම මිනිස්සෙක් තුලම මේ දේවත්වයේ තියෙනවයි කියන එක වැඩියෙන්ම තියෙන්නේ මම දැකලා තියෙන්නේ දැනට හිරගෙදර ඇතුළේ ඉන්න කට්ටිය තුල. මේ එළියේ ඉන්න මිනිස්සු අපි හිතාගෙන මේ මිනිස්සු වැඩිකාරයෝ අපි ඇවිල්ලා මේ යුද්ධය පස්සින්දලන්න පුළුවන් තාක්කේ දෙන්න පුළුවන් අපි පුරවැසියෝ කියලා හිතාගෙනනේ. අර මිනිස්සුන්ට තේින මේ මේ වගේ කියන නම්බුකාර జాතියක් අපි වගේ මිනිස්සු ටිකක් ඇතුළට දාගෙන මොන විකාරයක්ද මේ කරන්නේ කියලා. ඒක පිළිබඳව රණ්ඩු කරන ගතියක් නැහැ මේ මිනිසුන්ගේ. හරිම ලේසි ඒගොල්ලන්ට තේරුම් අරගන්න මිනිස්සයා හරිය කැමති කාට හරි දඬුවමක් කරලා පිටියට දාලා සතුටින් ජීවත් වෙනවා. ඒ නිසා මේ දේවත්වය මේ මේ මොකක්ද අර මේ අපි යුනිවර්සිටි එකේ ඉන්න කාලේ තිබුණ ප්‍රසිද්ධ සින්දුවක් බලන් කඩතොරාය හැරදෑසේ. අඳුරු දුහාවතර දොරගුළු ලාගෙන දෙවියන් නැත ඉන්නේ. පාර තන තන කුඹුර කොරන තන දෙවියන් වැඩ ඉන්නේ. ඒක ඇත්තටම රබින්ද්‍රනාත් tagore කරපු කතාවක්. ඒ නිසා අපි මේ දේවාල පුල්ලියෝ වන්දනා කරන්න ගියාට දේවාල ඊය කඩාවැටෙන එක විතරයි හිද්ද වෙන්නේ. ඒ දවසවල මම පුරු බව කාල පුරුද්දක් තිබුණා ඔය මේ මේ ඒ හරියට කියන්නේ මේ උලපනේ පැත්ත. මට මතක නැහැ හරියට පරණ දේවාල තියෙනවා. මගේ වැඩිම ගිහිල්ලා ඒ දේවාභරණ අරගෙන එනවා. එකතු වෙලා තිනවා ගොඩක්. මිනිස්සු කියලා පූජා කරනවා මේ මේ ත්‍රිශූලයයි Hinduයි අර මේක. අර ජෑම් ෆෘට්ස් ගස් වල ජෑම් ගෙඩි කඩන්න මම ගෙනල්ලා ඒක කොරල් කැට ගහගෙන ජෑම් කඩනවා. ඉතින් යන්න කියන මිනිස්සු කියන යන්න එපා මහත්තයෝ ඔතෙන්ට ගියාම දේවාලේ කඩන්න වැටෙනවා. ඔලුවට මංක ප්‍රශ්න නැහැ. හිමීට ගිහිල්ලා එකක් අරගෙන එනවා. ඒ දේවාල දැන් අතහැලා දාලා. උලපනේ පැත්තේ හරියට තියෙනවා. ඉතින් වගේ දේවාභරණක් තියෙනවා මේක මේ වැඩක් ගන්න පුළුවන් දෙයක් මේ තියෙන. හැබැයි වැඩක් ගතට ඔළුව දුමවා ගන්න එපා. ඒ නිසා මේ දේව ඇදහිල්ල කරනාට ලැජ්ජ කරන්න යන්නත් එපා. මොකද මේ මිනිසුන්ට ඔය අපි වගේ අපි වගේ කිව්වට අපි කරන උත්සාහ කරන වගේ සීලේක වටිනාකම තම තේරෙලා නැහැ නේ. සමාජික වටිනාකම ක්‍රමයක් හම්බෙලා නැහැ. ඒ මිනිස්සු දෙයියන්ට වැඳගෙන ඉන්නවා. ඉතින් මට හිතෙනවා බැරි වෙලා හරි අපි දෙයියෝ වුණොත් මුන්න තරම් බයක් ඇති වේද මේ මිනිසුන්ට මෙච්චර වටිනා සාසනයක් හම්බෙලා තියෙද්දී මිනිස්සු දෙයියව අදහන එක. මේ මිනිස්සු බලාගෙන ඉන්නකොට කවදා හරි මිනිස්සෙක් වෙන්නේ කවදාද සිල් රකින්න සමාධි භාවනා කරන්න එහෙම නැත්නම් මේ මාර්ගඵල ලබන්න. ඒ නිසා බුදුජානනාචි ඉන්න කාලේ බුදුජානනාචි සඳහන් කරනවා මේ ඒ කියන්නේ මේ මට නම මතක් වෙයි. මහස සංඝයට කතා කරනවා මහන්නේ මේ දිව්‍යන් දේවත්වයට පත්විච්ච දෙවිගොල්ල පුදුමාකාර නෑ දෙවිගොල්ල අතර එකෙක් දෙන්නෙක් ඉඳපු ගමන් සෝන් ලකුණු පහල වෙනවලු. සෝන් ලකුණු පහනවා කියලා කියන්නේ පැලඳගෙන මල් පර වෙනවලු. කිහිල්ලෙන් දාඩිය ගඳ එනවලු. දේව ක්‍රීඩා එපා වෙනවලු. දේව මේ මේ විමානේ එපා වෙනවලු. ඉතින් ඒ දෙයියෝ දැන් දන්නවා ටික දවසකින් නැති වෙනවා. ඉතින් මැරෙනව නෙවෙයිනේ. චුත වෙනවනේ. ඉතින් අනික් කට්ටිය දන්නවා දැන් සෝන් ලකුණ පහල වෙලායි තියෙන්නේ කියලා. වට වෙලා කියනවලු ඊතෝ බෝ සුගතින් ගච්ඡ. සුගතින් ගත්තා සුලද්දන් ලාභන් ලැබ. සුලද්දන් ලාභන් ලැබිත්වා. සුපතිත්තිතෝ බවාහි කියලා මේ අස්සසාලනවලු. වට ඉන කට්ටිය සෙල්ලම් කරන ගමන් දන්නවා මෙයාට දැන් පත්තු සීට්ටු ලියලා තියෙන්නේ දැන් මෙයා යනවා කොයි වෙලාවක හරි කියලා. ඉතින් ඒකට වට කරලා කියනවා. ඉතින් කිව්වට පස්සේ ඒක අහමුරු කෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ ඒ දිවිගොල්ල කියනෝ නම් ඊතෝබෝ සුගතින් ගච්ඡ කියලා මෙතනින් ගිහිල්ලා සුගතියට යන්න කියලා දෙයියන්න මොකද්ද සුගතියක්? ඒතර බුදුරජාණන්සේ කියනවා දෙයියන්න සුගතිය මනුස්ස ලෝකේ. මේ කියන්නේ මෙහෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට යන්නේ කියලා. දෙයියෝ බලාගෙන ඉන්නවලු මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මගේ බණක් භාවනාවක් කරන Brahmacharya අරගෙන. අයි හාමුදුරන්ට ඒක තේරෙනවා. තේරලා කියන ඊටන් සුලද්දන් ලාභන් ලැබ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා මොන ලාභේ ලැබුවද සුලද්ද වෙන්නේ? මනාකොට ලැබුවා වෙන්නේ. ඒතර බුදුරජාණන් කියනවා මේ සද්ධාවන්තෙක් වෙන්න කියන එකයි කියන්නේ. දිව්‍යෝ ඉන්නකොට සද්ධාාවක් ගන්න බෑ. ඒ ලෝකේ ඔක්කොම જાති තියෙනවා. ඒ නිසා දුකක් තේරෙන්නේ නැහැ. කවදාවත් ප්‍රථම සත්‍ය අවබෝධ කරන්න බෑ. නිසා මනුස්ස ලෝකෙට යන්න ගිහිල්ලා සද්ධාවන්තෙක් වෙන්න. ඒකත් එහාම නෝ තියෙනවා. සුලද්දන් ලාභයන් ලැබිත්වා සුපතිච්චිතෝ බවහි කියන්නේ මොකද්ද කියලා අහන්නේ. මහනි සද්ධාව ලැබුණට ඒක අවෙක්කප්ප සාදයක් බව ප්‍රතිෂ්ඨාවක් ලයිත සද්ධාාවක් වෙන්න කියලා කියන්නේ සෝවාන් වෙන්න කියන එකයි. නිසා දෙවිගොල්ල බලාගෙන ඉන්න මනස ලෝකෙට එන්න. දෙවිගොල්ල බලාගෙන ඉන්න මනස ලෝකෙට ඇවිල්ලා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාගේ ශ්‍රද්ධාව ඇති කරගන්න. දෙවිගොල්ල බලාගෙන ඉන්නවා ලැබෙගත් ශ්‍රද්ධාව නිකම් ප්‍රසාද ශ්‍රද්ධාවක් නොවි අධිකම ශ්‍රද්ධාවක් අවෙක්කප්පසාදයක් කරගන්න. ඒ නිසා කියන්නේ ඒගොල්ලන්ට ගිහිල්ලා මනුස්ස ලෝකෙට ශ්‍රද්ධාවන්ත වෙලා සෝවන් වෙලා පව් එන්න. ඒතර දෙයියෝ බලා ඉන්නවා මිනිසෙක් වෙන්න. මිනිස්සු දෙයියන්ට දඩු පූජා කරනවා. පළතුරු තටුවක් ගිහිලා දෙනවා අරක දීලා මේකට අනේ හත් දෙයියනේ මටත් බබ දුවකට බබෙක් කරන් දෙන්න මටත් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න හදලා දෙන්න අනේ මටත් පිටරට යන්න වීසා පාස් කරලා දෙන්න කියලා දීයෝ ගාවට ගියාම දෙයියෝ හිතන නැති අනේ බුදුන් කෙනෙක් ඉන්න ලෝකෙක සමහරට අපේ සංඝයාත් වැඩ කරනවා දේව පූජාව දේවතටු පූජා කරනවා. දෙයියන්ට මං හිතනවා නිකන් මේ උඩත් කටු බිමත් කටු වෙනවා ඇති. යකෝ දැන් මම මම කොතනද දෙයියන් ඔරියන්ටේෂන් එක නැතුව යනවානේ. මෙච්චර වටිනා මිනිස්සෙක් ඇවිල්ලා බුදුහාමුදුරු උතුම් කියන මේ මිනිස්සයා සීලෙකුත් රකින්න ගම මයි ළඟට ඇවිල්ලා මයෙන් ඉල්ලනකොට දැන් මම පාරයින්නේ නිගන්නෙක් ළඟට ගිහිල්ලා සැලුට් ගහලා බැඳලා කතා කරලා කිව්වොත් එමේ මට කොහොම හරි පිටරට යන්න හදලා දෙන්නේ කියලා අර මිනිස්සට මොනවා වේද? එතම රුපියල් ලක්ෂයක් ණයට දෙන්නේ කියලා හිඟන්නේකට කිව්වොත් ඇත්තටම දැන් කියනවා සල්ලි තියෙන හිඟන්නකෝ විතරයි. ඒ නිසා ඒක හරියන් හිට තියෙනවා. මොනද හිතෙන්නේ? ඇයි මේ අපිට මේ හම්බෙලා තියෙන සීල සමාධි ප්‍රඥා මේ තරම්ම පාච්චල් කරගන්නේ? මේක තුල Taman තුල තියෙන මේ උතුම් ගති තියෙද්දී අනන්තොට හේතු කරන්න හදන කෙනා දේවං මේති මාමඤ්ඤේ. එයා මම දෙවියෙක් කියලා හිතන්නෙත් නෑ. තං කිත්ත හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි. මේ පිරිසිඳ දකින්න නිසා පිරිසිඳ දැකිය ඇති ආකාර වලින් පට ව්‍යාපෝ තේජෝ භූතෝ කියන වගේම මේ දේව සංකල්පයත් අන්තරාව ග්‍රහණයක් කරගන්න. අතුලට දාගන්න අපි තුලත් වර එක දේවගති පහළ වෙනවා. වර එක තිරිසන් ගති පහළ වෙනවා. මේක තමයි අනිත්‍ය කියලා කියන්නේ. අපි එකෙන් ඒ ලෝකෙට කරදරයක් නැති, තමන්ට කරදරයක් නැති දේව ගති. එහෙම නැත්නම් මේ විනිවිද බලන්න පුළුවන් ගතිය දිබ්බ චක්ඛු. මේ යමක් කියනකොට මේ කියන දේ නෙවෙයි එකෙන් කියේ වෙන දේ. දැනගන්න පුළුවන් දිබ්බ සෝත කියන මේ ලෞකික ඥාන දෙක දන්නවනම් මගේ අඩු ගානේ පොලිටික්ස් කරතයි. බය වෙන්න දෙයක් නැදිනවා. ඕනේ බිස්නස් එකකට දැම්මොත් හරියනවා. ඕනේ සමාජ තලයකට යන්න පුළුවන්. ඒක නෙවෙයි හැබැයි බුද්ධ ධර්ම කියන්නේ. ඒක සඳහා ওই කියන මැනේජ්මන්ට් ටෙක්නික් ওই තියෙන ලෝකේ තියෙන ওই බයිලා සේරම බොරු. ඊට එහාට බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. ඒට අවශ්‍ය කරලා තියෙන විකතූපක් කෙලෙසයි. කෙලෙස අයින් කරලා හිත විවටේන චේතසතියන් හිතුවත් පේනවා මේකේ දේව ගතිය. ඒක සඳහා තියෙන ආලෝක සංඥා මනසිකරෝති. නිතරම ආලෝක සංඥාව තියාගන්න. දිවා දිවා සංඥා හිත අවදීන් තියානින්නේ කියලා. ඉතින් ඒක නිසා අපි භාවනා කරනකොට යම් වෙලාවක අපිට තේරුණාට දැන් සතියක් තියෙනවා දැන් සමාධියක් තියෙනවා තමයි නමුත් අර හිත නිකන් හේබාලා වගේ තියෙනවායි කියලා. හිත නිකන් නින්දට ගියා වගේ තියෙනවායි කියලා මතක තියාගෙන ඉන්නේ මේ වෙලාවේදී හිත හොඳ කය හොඳට ඍජු කරගෙන අර අවදි භාවයට මේ මේ මේ ගති දෙකම තියාගෙන සතියක් තියාගෙන සමාධියක් තියාගෙන අර දිවා සංඥාව ආලෝක සංඥා තියෙන විදිහට හිත එකලස් කරලා දෙන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒක බොහෝම කිට්ටියෝ කියන දිබ්බ චක්කු ඥාණයට. ඒක බොහෝම කිට්ටියෝ කියන දිබ්බ සෝත ඥාණයට. එහෙම නැත්නම් ඒක හරි කිට්ටුයි. ඒ හිතේ එකලස්කම සති සම්පජඤ්ඤයට කොන්දක් දෙන එක කියන්නේ. සති සම්පජඤ්ඤයට ඉන්හාට ගියා වූ මේ ආශ්‍රවක්ෂය කරන ඥානෙට ඉඩක් කරන් දෙන. ඒ නිසා හොඳට සතිය සමාධිය වඩලා ආලෝක සංඥා අඩු වෙලාවක් වැටෙනවනම් අවදිභාවයේ අඩු රත්ති සංඥාව ඇවිල්ලා දිවා සංඥාව ගියා නම් නැවත දිවා සංඥාව ඇති වෙලාවක් හිතට වද්දලා දෙන්න. ආලෝක සංඥා මනස කරොති දිවා සංඥා මනස කරොති. එතකොට ඒ හිත පුදුමාකාර වර්තමානෙට එළඹ සිටීමක් අවදිවීමක් ප්‍රකාශයටපත් වීමක් විවරණය වීමක් සිද්ධ වෙනවා. අන්නේ දීම හරහා තමයි දැනගන්න පුළුවන් මේ ලෝකෙදීම ඒ දේව සැප ඇත්තටම කියනවා නම් ඒ තුන්වෙනි ධ්‍යානයේ බ්‍රහ්මසප කියලා කියන්නේ හිත සුඛයටපත් කරන්න පුළුවන් නම් එයාට තේරෙයි ආස්වාසය පාස ආස්වාදයක් තියෙන බව. හැම ආස්වාසයක්ම සුවාසයක් නෙවෙයි ආස්වාදයක් කරගන්න පුළුවන් ආස්වාදයක් කරනකොට මේ කියන ඒ දේවං දේවතෝ අபிජානාති කියන එකට කිට්ටු කරනවා. චේතනින් මම අද දේශනා නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ශිළු දිනාට තමයි මේ කරගෙන යන වැඩේ එකලසක් එල්ලයක් ඇතිවීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතුපාදක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනා සැසිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා කාට හරි මේ පිළිබඳව කියන්න කරන දේක් ධර්ම සාකච්ඡාවක ස්වරූපේ අදහස් තියෙනවා නැත්නම් පැහැදිලි කර ගැනීමක් තියෙනවා අපි ඒකට සුළු වෙලාවක් ගමු. ඉවර කරලා අපි ඊත්තාවතා ආදී කාතා සජ්ජහනා කරලා ධර්ම දේශනාවේ සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. කියන විස්තර ගන්න මේ දීන පෙද්දි දීන වලටත් අවදි වෙන ගතියක් සමහරලාට අත්දැකීම් කීපයක් තියෙනවා මේ මරණ මම දීනේ අවදි වුණා දීනට අවදි වුණා පස්සේ මේ අර හැරිලා ඇඟේ තද ගතිය වගේ දැනෙන්න තමයි දන්නේ මම හැරලා කියලා මම අර සතිය මම හිතන්නේ ඒක උනේ අර මේ සතියක් සතිමත් වෙන්න ඕනේ කියලා දවස් පුරාම අපි සිහියෙන් ඉන්න අපි පරයන්ක කීපයකට යනවා ඒ දිනදා සතිමත් වෙනවා මොකද නිින්දට ගියාම නිින්දේ අපි දැන් මට උනේ ගොඩක් කරා මරණ බයක් වගේ නම් කවුරුත් අද කරනවා වගේ. ඒක අවස්ථා කිහිපයක මතකයි. අවස්ථාවක මේ මේ හැරෙන්න ඕනේ නැගිටින්න ඕනේ නමුත් නැගිට ගන්න බෑ මොකොත් තේරෙන්නේ නැහැ මේ කවුරුත් අද කරනවා වගේ. උනාට මට වේදනාවක් දැනෙන්නේ නැහැ. නම් අවදියට හිත එකපාරටම ඔටෝමැටික් වෙනවා වගේ අතිමත් වෙනවා. අතිමත් වෙලා මේ ටිකක් වෙලා ඉන්නකොට මට තප්පර ගන්නකොට යන්න ඇත්තේ දැනුණා එකපාරටම අවදි වුණා. අවදි වුණා කියන්නේ අතින් ඇඳට හැපෙන ගතිය දැනෙනවා. ඒකට මම ඒකට තමයි මම දන්නේ මේ නිින්දක හිටියේ කියලා. ඒ වගේ අත්දැකීමක් තියෙනවා මම හිතනවා අතිමත් වුණකින්ද ඒක වුණා කියලා තමයි මතේ. මට lucid dreams කියලා කියනවා. එහෙම නැත්නම් බොහොම සජීවී හීන හුඟක් වෙලාවට මේ සමහර සමහර විද්‍යානුකූල සොයාගැනීම් වෙලා තියෙන්නේ අන්නේ මට්ටමේ. බෙන්සින් වලල්ල අවද උනේ මානසය නිින්දේ ඉඳදී. යා නිින්දට ගියේම මේ රේඛීය ක්‍රමයට සමීකරණය ලිව්වා ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒකේ යාට ඒකමයි කල්පනා. නිින්දදී එයා දැක්ක සර්පෙක් දුවනවා. ඒක පිටිපස්සේ එක. ඉඳපු ගා සර්පෙත් Tamangeම වලිගය ඇල්ලුවා. අල්ලනකොටම යාට හිතුණා මේ සමීකරණේ ලියන්න ඕනේ චක්‍රයක් ආකාරයට. එතකොට සහ සම්බන්ධතා හරියනවා කියලා මොමද බොලයි. අයියා ඊට පස්සේ. ඊට පස්සේ නොබෙල් ප්‍රයිස් හම්බ වෙනවා. අනවර මේ හීනේ බාගෙට අඩ නිින්දක ඉන්න එකට කියනවා ලුසිඩ් ඩ්‍රීම් කියලා. ඒ ලුසිඩ් ඩ්‍රීම් වෙනකොට සෙම කිපෙන වෙලාවල සිද්ධ වෙන්නේ පරිසරය හුඟක් සීතල වෙලා සෙම ඇවිස්සෙනවා. ඒ යෝගාවචරය නැත්තම් මේ භාවනා කරන කෙනා හෝ මේ නිදා ගන්න එක හොඳට ඇඟරත් කරගෙන නෙවෙයි නිදාගෙන තියෙන්නේ. ඉතින් ඒකට අර සෙම ටික ටික ටික ටික ටික ටික සෙම කිපේම සිද්ධ වෙනවනේ. ඒක හුස්ම ගැනීම අපහසු වෙනවා. අර සේම රෝග මතුවෙනවා. එතකොට පියාසරන්න හදනවා කඩා වැටෙනවා වගේ රූප පේන්න පටන් ගන්නවා. හැබැයි යා දන්නවා දැන් මේ වෙන දේ හොඳට පැහැදිලි. හැබැයි ඕන දේ කරන්න බෑ. නියම් බරු බැඳලා වගේ ඇඳට තියලා බැඳලා. ඉතින් ඔන්න අලියෙක් කියලා වුණා දුවන්න බෑ. දැන් දඟලනවා දඟලනවා දඟලනවා හූ ගාලා මේ අලියා මේ කන ගාව. ගහන්න එනවා දුවන්න ඕනේ. දැන් දන්නවා බල්ටි දාලා දුවන හැටි. ඔක්කොම නිකන් මගුල් දැලක පැටවෙච්ච කරපොත් එක්ක වගේ හිර වෙන වෙලාවක් එනවා. ඉතින් ඒකේ ඔය පිරිමි ඉන්න නිසා මෙහෙම කියන්න පුළුවන් ඔය භික්ෂුන් වහන්සේලාට තියෙනවා ශුක්‍රමෝචනය පිළිබඳව ශික්ෂාපද. නමුත් ශරීරයේ ශුක්‍ර ධාතු වැඩනට පස්සේ හීනෙන් අපි ගෙනියනවා ඉතින්. ගෙනියලි වෙලා අපේ ශුක්‍ර මුදවනවා. දැන් මුදවද්දි මගදී හැරෙනවා. මගදී හැරෙන්න ආස්වාදෙකුත් තියෙනවා. හැබැයි දන්නවා මේ කඩප්පුලි වැඩක් කියලා. දැන් මේ යෝගාවචර හිතා ගන්න බෑ මේක උනාද කෙරුවද කියලා. මොකද ਸਰවඥාන්සේ කියනවා හීනෙක චේතනා ශක්තිය මදි ශුක්‍රමෝචන ශික්ෂාපදේ කැඩෙන්න. හඩ අපත්‍යක් වෙන්නේ නැහැ. නමුත් මේ කටයුතු වෙලා ය වේගන යනකොට හරි මේ ඒ කාම වේගයේ නැගගෙන යනකොට හැරෙනවා. ඇහනු අතරමැදි ඒක හොඳයි කියලා හිතනවා නිකන්. යටි හිතෙන් හිතනවා කමන්නේ නැහැ කියලා. හැබැයි දන්නවා කඩප්පුලිකමක් කියලා. ඉතින් ඒ වගේ අර දෙස් දෙන ගතියක් තියෙනවනේ හිතේ දෙස් දෙන ගතිය. ඒක මේ අවදි අවස්ථාව, නිදි අවස්ථාව, සාත්‍රමෙද අවස්ථාවේදී මමත් නෙවෙයි මගේ නෙවෙන්නෙත් නොවේ. එන්නේ ඒක තමයි ඔය කාමේ කාම සංඥාවක් බාටපත් වෙනවා, රූපේ රූප සංඥාවක් බාටපත් වෙනවා කියලා දෙපොලක සරුවත් ඥානසේ උගන්වනවා අපට. භාවනා ලෝකේ මේක අත්දකින්න හැටි අපි. දැන් අපි කාම ලෝකේ ඉඳගෙන ඒක කාමීත්‍යාචාරය කරලා. නැත්තම් කාමීත්‍යාචාරේ කැළම නොකර භ්‍රමචර්යය රැකලා. අපි වෙල භාවනා කරනවා. භාවනා කරනකොට දැන් අපිට මේ කාම දනවන වස්තු නැහැ. ඔව් කාම ඡන්දේ තියෙනවානේ. කාම ඡන්දේ අරව එකමනේ හැසිරෙන්නේ. ඒ කියන්නේ කාම වස්තුවක් එක්ක හෝ එහෙම නැත්නම් Brahmachariyaත් එක්ක හැසිරෙනවා. ඉතින් එතකොට යාට පුදුම වදයක් නේක. මේ මම මේ සදාචාර සම්බන්ධ වෙන්න හදනවා. නැත්නම් කාමෙන් තොර වෙන්න. කාමානි ලෝකේ ඉන්නට වැඩිය ඉන්න පටන් ගන්නවා. මෙයාට පුළුවන් වෙයිද හේතු ගන්නලා දෙන්න එදිනදා තියෙන කාම ලෝකයට වැඩිය මේක හොඳයි මේක සංඥාවක් විතරයි කියන එක. කාම ගුණවල නෙවෙයි නේ කියන්නේ කාම සංඥා කියලා මං උත්සාහ කළ බලක් කොහොමඩක්වත් ඒත්තු ගන්නන්න බෑ. කාම ලෝකේ ඉන්නකොට කාම ලෝකේ ඉතින් එච්චර ලොකුට නැගලා ඉන්නෙත් නෑ. ඔය ඉතින් කාම වස්තු බලනවා, ඉවත් කරනවා, විත්‍යාචාරයත් කරනවා, නැත්නම් භ්‍රමචාරයත් කරනවා. ඒක නෙවෙයි. එකකින් අයින් වෙච්ච ගමන් පැවිද්දට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ එතන තියෙන්නේ. එයාට අර කාමයට වැඩිය කාම ඡන්දය වද දෙන ගතියක් එනවා. කිඹුල කන ඉවසන්න පුළුවන් කොයිල කට වෙන්නව ඉවසන්න බෑ. ඉතියා පුදුම ද්වේෂකින් කතා කරන කාමච්ඡන්දය ගැන. මේ කාම ලෝකේ ඉන්නකොට ඒව කරනකොට ඉතරි ගාණක් නෑ ඒකේ. වෙන ලෝකයක් නේ. ඒ නිසා මේ කාමයේ කාම සංඥාවක බලපත් වුණාට පස්සේ තුවාලේ පෑරුවා වගේ. තුවාලේ පෑදුවා වගේ. නිතර ඉද්දෙන්න පටන් ගන්නවා. ඒක ලොකු ලාභයක් සාසනික වශයෙන්. එයා දැන් මාත්‍රකාවේ ඉන්නේ. ඊට පස්සේ කියනවා ඒක නැති කරන කර්මස්ථානෙ හිත දාන්නේ කියලා. කර්මස්ථානේ ආනපානයි. ආනපනේ ඉන්න තාකල් දැන් කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ. හොඳටම පෙන්නලා දෙන්න පුළුවන් දැන් කාම විතරක් නෙවෙයි නැත්තේ කාම ගුණ විතරයි කාම සංඥාවක් නැහැ මොකද මේ ඉන්නේ ආනපයි. නීරසයි. කම්මැලි. ඒකාකාරී. නිදිමතයි. නැගිටලා යනවා දන්නෙත් නැහැ. යන්නේ කොහෙද? කාමෙට. කබලෙන් ලිපට. මට කියා ගන්න පුළුවන් වුණොත් නීරස වුණත් මේක තුන්වෙනි මට්ටමක් මේ ඉන්නේ. ඔබ කාමෙත් නැහැ කාම සංඥා නැහැ. දැන් මේ මේ හිටියේ කන හිතන්නේ. ආනපාන වෙන්නේ ඒකත් අන්තිමට දෙලිය ගෙවිලා ගිහලා ආනපානේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙනවා හිතන මම ඇත්තට ආනපානේද ඉන්නේ නැද්ද මේ හුස්ම ගන්න එකමද වැටෙන්නේ නැත්නම් හිතලා හුස්ම ගන්න. ඉතින් ගියාට පස්සේ කාමෙත් නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි රූපෙත් නෙවෙයි රූප සංඥා මේකේ හිතලුවද්ද නැද්ද? ඒක තමයි ඥානানন্দ හමුරගේ පළවෙනි ප්‍රධානම පොත ලෝකේ පළවෙනි වතාවට ඒක ලියුනේ concept and reality. මේක හිතලුවද්ද ප්‍රകൃතියද? පුළුවන් නම් උතෝරපන්. තෝරන්න බෑ. මේ ලෝකය කියලා කියන්නේ මන මන මඤ්ඤිතයක්ද? හිත ගිය තැන ආදරජ මාලිගාව සෑදී ඒකද? එතන මේ ලෝකයේ අනුව හිතවිල්ල සිද්ධ වෙනවද? එහෙම නැත්නම් මනෝපුබ්බංගම ධම්මද? එහෙම නැත්නම් කාල් මාක්ස්ගේ බාහිර ලෝකයේ තියෙන වස්තු වලද තියෙන සැප. මේ දේ අතර ඥානන්දහමතු පිටු 30 ගණක් යනවා. පොත පටන් අරගෙන මේ මාතෘකාවට බහින්න හරි. ඒක හොඳ වෙලාවට පස්සේ යථාර්ථය සහ මේ සංකල්පනා කියන පොතකට දැම්ම වුණාසේ බුදුමයි ඒ ඒ යුගයේ ඒසංශ මේ ලෝකෙනේ වේ හිටියේ. පුදුම දුකක පුදුම වෙහෙසක පුදුම ලෙඩගතියක ඉඳද්දී පොත එලි දැක්වා. කියලා බලන්න අපිට තියෙන ඔච්චරම මාරුනම් බුද්ධ ආගම ඕනේ නැහැ කියලා හිතන ඒකට. ඔය තරම ඔක අමාරු නම් මොකද්ද මේ බුද්ධ ආගම කියන්නේ කියලා. නමුත් සෝපාකලා වුණත් කරා පටාචාරාවමත් කරා ඒ නිසා හීනය පිළිබඳව ඕක චීන මේකේ හරි ප්‍රසිද්ධයි චීනේ ලාවුත්සු දැකපු හීනේ ලාවුත්සු දැක්කේ සමනලී යාට හොඳටම පේනවා තරම්ම සෑහළු ජීවිතයක් ඒ තරම්ම සමනල් ලෝකයා ජීවත් වෙලා නැගිටලා බලනකොට මට හිතෙනවා මේ සමනලයට නිදි කියලා මිනිස්සුත් දැන් පේනවාද මිනිස්සුන්ට නිදි කියලා සමනලයට පේනවාද කියන එක මනසට එකපාරට හිතට ආවා සම්පූර්ණ සංකල්පෙ ලිව්වා ජීවිතය කියන්නේ හීනයක්. මේ සමනලෙක් දැකපු මිනිස්සෙක් හීනෙන් අපි මේ මේ ඉන්නේ සමනලෙක් හීනෙකට ගිහිල්ලා මිනිස්සෙක් දකින්න වෙලාව. නින්දර ගියාට පස්සේ සමනලයා ආයෙනවා මිනිස්සයා නැති වෙනවා ජීහින ජොලිනේ. මුළු චීන સંદર્ભෙම තියෙන මිනිස් ජීවිතය කියන්නේ මායාවක්. හීනයක්. ඉන්දියාව කියන්නේ ලීලාවක්. බුදුන්සේ කියලා කියන්නේ මිරිඟුවක්. මේ දකින්න හීනයක් මේකට කොච්චර පෙට්‍රල් පුච්චනවද කියලා බලන්න කොච්චර දැඩි මත ධාරි යන තෝ කන මරනවා කියා ගන්නවා තව කෙල්ලෙක් අල්ලන ඉඹ ගන්නවා සැප විඳිනවා ආලිංගන කරන මේ තේරම හීනක නම් වෙන්නේ ඥානන්ද හඳුර කියනවා මේ බණේදි කියනවා විමනසයෝ මේ ගේ මාරු කරන්න හදනවා ගේ මාරුට ඇවිල්ලා ලොරි ඇවිල්ලා හෝන් ගන්නවා බඩ ටිකවත් පැකලා නැහැ මේ වැඩ ගන්නවා දඟලන දඟලන ඉනෝඩ එක පාට හීනෙන් අවදි වෙනවා ෆෝන් එකක් නැහැ, බස් එකක් නැහැ, ගේ මාර්ගෙ ඉල්ලකුත් නැහැ. මේ හීනෙක ඉඳලා තියෙන්නේ. හැබැයි අර තදේ තියෙනවා හිතේ. අර අර වලිගය හපා ගන්න බැරි නටපු නැටිල්ල. බඩු ටික පැක් කරන නැගිටතර පස්සේ හිතනවා අයියෝ. අයියෝ සෝරි තමයි කතාව තියෙන්නේ. ඉතින් ඒ ලුසිඩ් ඩ්‍රීම් වලට යන්නේක භාවනාවේ හිතේ මේ ප්‍රනීත භාවය වැඩි වීමක් කියලා අපි ලොකු සංසය ලියලා තියෙනවා. එන්නේ එන්නේ ප්‍රනීත. හැබැයි යටි හිතේ Taman දන්නව වැරද්ද අප යටිපහුවලා තියෙනවා කියලා. වැරද්දා කියලා කියන්නේ මිනි මරණ જાති එකක් නෙවෙයි. මට තරම් නොවන එකක් වෙලා තියෙනවා. ඒක හීනේදී පෙන්වන්නේ රූපක මාර්ගයෙන්. ඉතින් රූපකයත් එක බලනකොට හෙලි කරන්න පුළුවන් කාට හරි. හෙලි කෙරුවට මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා ඒ වගේ භයානක හීනයක් දැක්කට පස්සේ නැගිටිද්දී හීනයක් බව තේරෙනවලු. හැබැයි තරහ තාම සත්‍යයක්. ඇවිල්ලා තියෙන වේගේ ලොකුසාන්ති කියනවා මම දැක්කලු දැකලා නැගිටට පස්සේ තාම හිත රිදෙනවලු. දැන් දන්නවලු හීනක මේක මේ හිතේ තරහ ආවේ කියලා. තාමත් හිතට දෙනවා. එතකොට මම දැනගත්තලු මම රහත් වෙලා නැහැ කියලා. ඒකෙන් තේරෙනවා මේ අපි සමහරවිට හිතාගෙන ඉන්නවා දැන් නම් හරි ඉතින් කොයි දෙයක් වගේ මට ටැකල් කරන්න පුළුවන් ප්‍රශ්න ඉවරයි නේ කියලා. ඔය හීනෙදි පෙන්නනවා අපිට තාමත් මන්දි මෙදෙනවා. තාමත් හිතේ රාග ద్వේෂ එනවා. නැගිටට පස්සේ හීන බව දැනගත්තත් අරක මැකෙන්නේ නැහැ. ඒ නිසා ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අහන ප්‍රශ්නේ තමයි දකින්න හීනෙට තමයි වග කියන්න ඕනද කියලා. සාමාන්‍ය ලෝකෙ කියලා කියන්නේ හීන එහෙම වගවිය යුක්ක් නෙමෙයි ඒක වෙනම ලෝකයක් කියලා. සර්වඥාන්සේ පෙහෙත හේතු හතරක් පෙන්වනවා. දේවත උපසංහාර, ධාතුක්ෂෝභ, අනාගත වාක්‍ය සහ පුරුදු කියලා. හිනේ විතර විතර කරනවා. ඒක ඔය මේ මේ සංඝාශේෂවල විස්තර කරන්නේ. මිනිස්සුන්ස පොතක තියලා තිබ්බා. ඉතින් ඒ නිසා හීනේ මගේද නැත්තම් නැද්ද? ඒ නිසා අපි ඉඩ දකින්න මට අර ඉඩ ඉඩ ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ඔච්චනේ මානවයිතිවාසිකම මට ඕන පිස්සුවක් කෙනෙක් ඉරි දීපා මට අත තියන්න එපා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉල්ලන්නේ ඒකනේ. ගෑණිකෙමොත් ඉල්ලන්නේ ඒකයි, මිනිහාගෙමොත් ඉල්ලන්නේ ඒකයි, රටෙමොත් ඉල්ලන්නේ ඒකයි. මේ මගේ හීනේට මට මාව අවදි කරවන්න එපා. අවදි නොකරනු මැන. මට මගේ හීනේ දකින්න දෙන්න. ඉතින් අවසි අවස මේ මේ අවාසනාවටගේ බුදුරජාන්සේ හීනෙන් අවදි වෙනවා ටක් ගාලා. අද කියනවා තොපි ඉන්නේ හීනෙක කියලා. ඒකට ඈ <laughs> ඉතින් මේ මනස බොරු කියන්නේත් නැහැ. අර හීන ලෝකේ බුබුලා කඩලා ගියාට පස්සේ තේරෙනවා කාලා තියෙන මඩ ප්‍රමාණය මරණ මොහොතට තේරෙයි මේ කොහොම මෙතනින් එහාට වළංගු නැහැ. දැන් මේකේ ඉන්නකම් මොන්න තරම් දැඩිකමක හිටියද කියලා. ඉතින් මේක මේ සදාචාරවාදයේ අතහැර දැමීමක් කියලා සමහර චෝදනා කරනවා. මොකද හීනේදී සදාචාරය නැහැනේ. කවදාකවත් නැහැ. හීනදි වෙන්නේ සදාචාරය අයින් කරනවා. ඔය යන්න ආරිනවා. එතකොට ලෝකයයි සදාචාරයේ සහිත මේ ශිෂ්ටාචාර ලෝකයයි දෙක ගත්තාම වඩා ප්‍රകൃති කෝකද කියලා. අරකට මේක වගේ කියනද මේකට වගේ වගේ කියන කිව්වම හැම කෙනෙක් තුලින්ම හීනෙට ගිහිල්ලා එළියට එනකොට එයා අනිත් ඔක්කොම ආවෝද කරනවා. අනිත් කට්ටියටත් ওই ටිකම තමයි. ඒක තියෙනවා නිකන් සොරි තමයි අවෙත් ඔක්කොටම හොරි තියෙනවනේ. ඒ සොරි නෑනේ. ඔක්කොටම හොරි. ඒ නිසා මේක හොඳ මේ හිතේ ප්‍රණීත භාවයක් කියලා තේරුම් අරගන්න. දිගටම ආශිර්වාද කරනවා. ඒක එහෙම ඒ ජවනිකාව එහෙම යාවා. යනකොට මේ සමාජලාට මම බැඳලා ඇඟ බැඳලා වගේ. හීනෙන් අවශ්‍යතාවය තියෙනව කරගන්න විදියක් නැහැ. ඉතින් ඒක අපි ප්‍රසිද්ධිය කතා කරනකොට පොඩි සාන්තියක් තියෙනවා. මේකට කියන්නේ අපි ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා. එහෙලි කරනකොට සාන්තියක් තියෙනවා. එහෙලි කරගන්න නැත්නම් කල්යාණ මිත්‍රෝ නැත්නම් අපි පුදුමාකාර මේක තියාගෙන විඳවන විඳවිල්ලක් තියෙනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාවක වෙන්නේ මේක එහෙලි කෙරුවට පස්සේ මුළු ශරීරෙම ව්‍යායාම වෙනවා. මුළු කයම ව්‍යායාම වෙනවා. මුළු හිතම ව්‍යායාම වෙලා මේ සාසනික සම්පත්තිය තේරෙනවා. අනේ අපි මොනතරම් වාසනාවන්තද සහෝදර සහෝදරයන්ට නැතිදී බෙදා හදා ගැනීමක් මේකේ තියෙනවානේ. ඒක බත්තලිය කන්නේ, ඒක පැදුවේ බුදියන්නේ අයියා මල්ලි වාගේ. දුක ශෝකේ නෑ දන්නේ. අයියා මල්ලි වගේ අයියාට මේ රජගේ මල්ලි සදාලා රජකේවත් නැත්නම් මේ ලස්සනට තියාලා දූවිලි බැඳින නිති ඇඳපොට මේස නැති අඬ ගැහුවත් නැවති මේ ගෙට හොරු නොයති තව හොඳ කැලලක් තියෙන එක මට ඉන්නේ මේ ඉන්න අපි මොන ඉන්න පාළුවේ සෝක දෝකේ දුක නැතුව ඒ පාළුව අපි ඉන්නවා මිනිසුන් ඒක හරි පාළුවක් අපි හැමදාම කරදර නැති ওই පාළුවේ ඉන්නවා. මිනිස්සුන්ට පේන එක මහා කම්මැලිකමක්. එනමුත් කාටවත් කරදරයක් නැහැ. ඒ වගේම අපි කෙලස් එකතු කරන්නේ මේ පාළුව තමයි හුදකලාව කියලා අපි දාගෙන තියෙන්නේ. ඉතින් හීනේදී පොඩ්ඩක් අපි අමුතු දොරකින් එළියට ගෙනියලා ආපහු ගෙනත් දාන්න. හොඳයි. අපි විනාඩි 20ක් විතර අරගෙන තිනවා එහින කතාවට. අපේ නිසා අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ සතිවාරය සමාප්ත කරමු. ඊතාවතා චගම්මේහි